අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවකට සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ රාष्ट्रපතිඳා පිනිසන් වනේ පවත්වන සතිපතා ධර්ම දේශනාවකට සිළුම දිනායේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතංච භික්ඛවේ පුග්ගලා පූරෝ පිහිතෝ ඉද භික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස පාසාදිකං හෝති අභික්ඛන්තං පටික්ඛන්තං ආලෝකිතං විලෝකිතං සම්මින්ජිතං පසාරිතං සංඝාටි පත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛ සච්ඡන්ති පජානාති අයං දුක්ඛ සමුදයෝති පජානාති අයං දුක්ඛ නිරෝධෝති පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පදානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මීට වාර 3කට කලින් පටන් අරගත්තා මේ කුම්භ නැත්නම් කුම්භූපම සූත්‍රය. ඒකදී සරුවච්චන් වහන්සේ මාතෘකාවක් විවෘත කරනවා මේ කලයක උපමාව පෙන්නලා ඒ අනුව පුද්ගල චරිත හතරක් ඒ සඳහා කලයේ ගුණ දෙකක් නැත්නම් ආකාර දෙකක් බුදුජානනාංශයේ ඉදිරිපත් කරන එක හතරකෝන් ස්වරූපෙට ඉස්සරහ ඉදිරිපත් කරනවා කලවල තියෙනවායි කියලා සරුවත් chance සඳහන් කරනවා. පූරෝ තුච්චෝ පිහිතෝ ඇතුළත හිස් පිටින් වහපු කලයක්. ඊට පස්සේ තියෙනවා තුච්චෝ විවටෝ ඇතුළත හිස් කට ඇරිච්ච කලයක්. ඊට පස්සේ පූරෝ පිහිතෝ ඇතුළත පිටිච්ච වැහිච්ච කලයක්. පූරෝ විවටෝ අතුරත් පිළිච්ච ඇරිච්ච කලයක් කියන්නේ. ඉතින් මේ හතරේ අපි පසුගිය වාර තුනේ ඒ තුච්ච කල දෙක හිස් නියොච්ච වහිච්ච කලේ හිස්සෙච්ච ඇරිච්ච කලේ කියලා දෙක සාකච්ඡා කරා. ගිය පාර පිරිච්ච කලයක ඇරිච්ච ස්වරූපයක් සාකච්ඡා කරා. අද අපිට තියෙන්නේ අපේ සාමාන්‍ය බුද්ධ යනුවට බලනකොට හොඳම සංකල්පේ නැත්තම් සංකලන වෙන පිරිච්ච වැහිච්ච කලයක් පිළිබඳ කතාව. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා මේ කලයේ උපමාව වගේ ඉද බික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස පාසාදිකං හෝති අභික්කන්තං පටික්කන්තං. එතකොට ඒකෙදී සරුවච්චන්හන්සේ පිට වැහිච්ච බව කියලා සඳහන් කරන්නේ සංවර භාවයයි. ඉඳුරන්ගේ වැහිච්ච ස්වરૂපය කියලා මේකට සඳහන් කරනවා. ඒක උපමාවක මාර්ගේ නැත්නම් උපදේශයක මාර්ගයෙන් කියනවා අභික්කන්ත පටික්කන්තං පාසාదికං. ඉදිරියට යනකොට පස්සට එනකොට කියන්නේ ගමන බිමනේ සිත් තලවන සුළු ගතිය. සිත් තලවන සුළු ගතිය. අලෝකිතං විලෝකිතං. ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට හිත පැහැර ගන්න හිත ප්‍රසාද කරන ගතිය නැත්නම් ප්‍රසාද හිතකින් කරන ගතිය. ඊට පස්සේ සම්මිජිතම් පසාරිතං අතනමනකොට අත දිගාරිනකොට ප්‍රසාදය එළවෙන විදියට කරනවා අනුන්ටත් ප්‍රසාදය එළවනවා. සංඝාටිපත්ත චීවර ධාරණං. දෙපට සිවුර දරනකොට පාත්‍රයේ හතර ගන්නකොට අනිකුත් අන්දනය තනිපට සිවුර දරනකොට ඒක කාටත් මේ ප්‍රසාදය ඇති වෙන විදියට පහන්සිතක් ඇති වෙන විදියට කරනවා පෙනෙන්න තියෙනවා. ඉතින් මේක පිහිත ස්වරූපය කියලා කියන්නේ වැසන ලද ඉඳුරන් ඇත්තා වූ කියලා මේක ශාසනය හඳුන්වනවා. නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියලා සුද්ධ තාක්ෂණික වචනකුත් අපි සඳහන් වෙනවා ඉන්දිය සංගර සූත්‍රයේ. ඊට පස්සේ පූර්ව භාවය කෙනෙකුගේ පිරිච්ඡ බව අපි කියන සම්පත්‍ති කර බව කියලත් මේකට සඳහන් කරනවා. සන්තුප්ති කර බව කියලත් මේකට සඳහන් කරනවා. පෝෂිත ස්වයං පෝෂිත කියන වචන සඳහන් කරනවා. ඉතින් මේ පිරිච්ච බව සරුවචනාංශයේ මේ සූත්‍රයේ බොහෝ සූත්‍රවලත් මේක සාත සමාන්තර ගමන් කරනවා පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය දන්න කම. ආය ඉදං දුක්ඛ සමුදයං සමු ඉදං දුක්ඛ සත්‍යන්ති පජානාති. ඊට පස්සේ අයං දුක්ඛ සමුදයෝති පජානාති. අයං දුක්ඛ නිරෝධෝති පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාංච පජානාති. ඒකවල චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පුද්ගලක පිරිච්ච බව වශයෙන් සඳහන් කරනවා. ඉතින් එතකොට මේ බාහිරින් ඉන්ද්‍රයන් සංවර කරගෙන නැත්නම් ආකල්ප සම්පත්තිය එහෙම නැත්නම් ආචාර ධර්ම පිළිබඳව වැහිච්ච ස්වරූපයත් ඇතුළතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත් පිළිබඳව අපිට ඉතින් දෙන්න තියෙන සර්වචන්නාංශගේ පුද්ගලික උපමාව නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ චරිතය. ඉතින් මේ බුද්ධ චරිතය මේ විදිහට මේ ලෝකේ තියෙන හොඳම පිරිච්ච චරිතය හොඳම ඉන්දිය සංවරේ නැත්තම් වැහිච්ච චරිතය කියලා පිළිගන්න නැත්තම් පුද්ගලික වාදයටපත් වෙච්ච මේ එක පුද්ගලයෙක් මේ විදිහට පිහිට පූර ස්වරූපෙට පිළිගන්න මිනිස්සයා කුම්මැහි. මිනිස්සයා ඒක දෙන්නේ දේවත්වයට විතරයි. දේවත්වයට දීලා ඒගොල්ල කැමති ඕන තරම් ඒ නන්නාඳුන දෙයයන් ආංශේ අංග සම්පූර්ණයි, තෙදවන්තයි, ඔක්කොම දාන්නවා. සියලු දේන් ඒ සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන්. සියල්ලංගේම ඉස්තුම් පැතුම් ඉෂ්ට කරන කෙනෙක් වශයෙන් පත් කරන්නේ මිනිස්සෙක් කැමති නෑ. තම જાතියෙම එක්කෙනෙක් අංග සම්පූර්ණයටපත් වෙනවා දකින්න මොකද ඒ හැම එක පිළිගන්න හැම කෙනාටම හීනමානයක් හිතට වදිනවා. ඉතින් මේ නිසා සරුවච්චන් වහන්සේට අපි වාගේ ශ්‍රද්ධාවෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අවබෝධ ඥාණයෙන් වෙන්න පුළුවන් සරුවච්චන් වහන්සේ මේ අතින් පිරිච්ච පුද්ගලයෙක් ඒ වගේම වැහිච්ච පුද්ගලයෙක් කියලා පිළිගත්තට අපිට දොස් කියනත්තු ඉන්නවා. කොහොමද පුද්ගලයෙක්, මිනිස්සෙක් මේ විදියට පිරිච්ච භාවයකට කොහොමද මේ විදියට වැහිච්ච භාගයකටපත් වෙන එක manussත්වයට හිටින්නේ නැහැ. manussකමේ කොටිම කියනවා manussකසින් ජීවත් වෙන්න බෑ. ওই පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතිය තියාගන්න. අඩුපාඩු කන් ටික නැත්තම් manussකමක් කරන්න බෑ. මොකද අනික ඔක්කොම ලාගාව ඔක්කොටම හොරි තියනවනම් හොරි නැති කාට සොරි කියන තමයි සිද්ධ වෙන්නේ. ඒක අද ලෝකේ ස්වභාවය. ඔක්කොටම හොරි තියනවනම් අපිටත් හොරි තියනවා ප්‍රශ්නයක් නැහැ. හොරි නැති එකක් කොම් වෙනවා. ඒ වගේ ලෝකයේ තියෙන ගතියේදී සරුවචන් වහන්සේ මේ බණ කියනවා විතරක් නෙවෙයි, ඒ බණට පූර්වාදර්ශය සලසලා ඒක නොදන්න අපි වගේ අන්ධබාල ජනතාවට කියලා දෙනවා. මේ ලෝකයේ හිස් ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා, හිස් වැහිච්ච පුද්ගලයෝ ඉන්නවා, පිරිච්ච ඇරිච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒ අතරමැද සරුවචන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක්, සත්පුරුෂයෙක් සත් සර්වඥතා ඥානි ලබාගත් උත්මෙක් පිරිච්ච ගතියක් සහ වැහිච්ච ගතියක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම නම් කරන්නේ මේ දාර්ශනික වශයෙන් මූලධර්ම වශයෙන් පුද්ගල ભેද හතරක් පෙන්නලා කලියකට උපමා කරලා අපි බණ කියනකොට ඒක ඉස්සරහින් තියාගන්නවා මේ කියන දෙමලේ කාට හරි තේරෙන්න ඕන නිසා. බුදුජානනාංශගේ පිරිච්ච ගතියත් බුදුජානනාංශගේ තිබුණ ඒ වැහිච්ච ගතියත් ක්‍රමයෙන් බෝධි සම්භාර පුරනකොට උන්වහන්සේ පුරවාගෙන ආවේ මේකට මිනිස්සයා අන්තිම අකමැති. කිසිම ලෝක කෙනෙක් එහෙම අංග සම්පූර්ණ පිරිච්ච වැහිච්ච ගතියක් තියෙනවා කියලා කියන්නේ තමන්ගේ අඩුපාඩුකම් තියෙන මිනිස්සුරු කරන අමාරුයි. ඒක කරන්නෙත් නෑ. ඒක ඒක නට අභියෝගයක් නිසා කොහොම හරි මරනවා. අපි දන්නවා ලෝකනායකෝ කී දෙනෙක් මේ විදිහට මරණයට ලක් වුණාද කියලා සොක්‍රටිස් මරණයට ලක් වුණා, ගාන්ධිතුමා මරණයට ලක් වුණා, කෙනඩි මරණයට ලක් වුණා, බණ්ඩාරනායක මහත්තයා ලංකාවේ මරණයට ලක් වුණා. මේ මොනවත් නිසා නෙවෙයි. ඒ ඇත්තෝ මේ අපිට වැඩි ටිකක් හොඳයි කියලා තේරිච්ච ගමන් එකයි තියෙන්නේ උගේ උගන හරෙන් කපන එක. පෙකින වෙලෙන් කපලා දාන එක. ඉතින් ඕක හැම තැනම බලවතා ජයගනී කියන මූල ධර්මේ පුරා යනවා. මේක මේක කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි නැති එකක් ඇත්තේ නැති නිසා හැම එකම මේක ඉන්නේ. නමුත් මේ තුල සංසාරේ පරිණාමයටපත් වෙන්න පුළුවන්. මේකට අහු වෙන්නේ නැතුව කාටවත් අභියෝග නොවි කවුරුත් අපේක්ෂා කරන පිරිච්ච වැහිච්ච ගතිය මනුස් දේවත්වයේ මනුස්සත්වයට බස්සන්න පුළුවන්. බැස්සුවාට පස්සේ එකක් මිනිස්සෙක් අතර බස්සන එකේ තියෙන අමාර්ගම තමන්ගේ ඇතුලේ තියෙන කෙලස් ටික. දෙක ඒක මනුස්සයාට හේතු ගන්න එක සමාජය. මොකද සමාජයේ විශාල අභියෝගයක් පිරිච්ච වැහිච්ච පුද්ගලෙක් මේ ලෝකේ ඉන්නවයි කියන එක හිතන්නවත් බෑ. ඉතින් මේ නිසා අපි බුදුහාමුදුරෝ ඉස්සරහින් තියාගත්තම අපිට දහසකුත් එකක් නිදහතර කරනු තියෙන්නේ. නිදර්ශන තියෙනවා. රූපක තියෙන උපමා තියෙන උන්වහන්සේ පාරමිතා පුරනකොට මොනතරම් මේ බුද්ධත්වයටපත් වුණාට පස්සේ මන මානව ප්‍රජාට අභියෝගයක් නොවි සිතක් සාන්තියක් නැත්තම් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියන එක පේන විදිහට කටයුතු කරාද කියලා ඒ සඳහා උන්වහන්සේගේ හිතවිලි වචන ක්‍රියාකාරකම් සියල්ලම යොමෙලා තිබුණේ අභ්‍යන්තරයෙන් තමයි තියෙන පිරිච්චකම ලබා ගැනීමට පමණක් නෙවෙයි බාහිර ලෝකයේ මිනිසුන් අතර ඒ වැහිච්ච ගතිය අරසාකරනද ඉතින් මේක පරිණාමයේ අන්තිම ඉහළම කෙලවර manussත්වයේ manuss පුෂ්පේ පිපීමක් කියලා කියනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම කළා මම දෙවියෙක් මම ගාන්ධාරුවෙක් මම ඒකටම ආව කෙනෙක් උඹලාට බෑ උඹලා පව් කරනවා උඹලා අඹ දරුවන් රකින්නවා උඹලාගේ මෙහෙම තියනවා කියලා තුච්ච කරන්න නිහින කරන්න නෙවෙයි එහෙමනම් මේ සූත්‍රය කියන්න ඕන කමක් නැහැ. මේ සූත්‍රය කියන්නේ මම කර අමාරුයි තමයි කළ හැක්කක්. නමුත් මම මේක කරලා පූර්වාදර්ශය පිළිහිටපු නිසා අනික් කායට මේක ටිකක් පහසුයි කියන එක බුදුජාන් වහන්සේ බුද්ධෝත්පාද කාලේ ලෝකේ දුර්ලභ දෙයක් බවත් වාසනාවක් බවත් සුඛයක් බවත් පෙන්වන්නේ. ඉතින් ඒක සමහරෙකුට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. හරියට මේක දාර්ශනිකව තේරුම් ගන්නකොට. එයා Tamanට හම්බෙන හැම දුකකදීම, හැම පරාජයකදීම, හැම වෙහෙසකදීම තේරුම් ගන්නවා මේ තුල පිරිච්ච බව ඇති වෙන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හැටි. වැහිච්ච බව ඇති වෙන්න මේවා නොකිය දරාගෙන ඉන්න ගතියද. ওই දෙකම බෑ. ওই දෙකම නැති නිසායි මේ ජනමාධ්‍ය මේ අපි එකිනෙකාට මේ පැය ගණන් කතා කරන්නේ. අපිට කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් හිතේ තියාගෙන ඉන්නේ. මේක දුක්ඛ සත්‍ය බව මේ තියෙන දේ දුක්ඛ සත්‍ය බව පිළිගන්නේ මේන් එහාට ගිය සුද්ධ වූ වෙනත් දුක්ඛ සත්‍යයක් ඉල්ලනවා. ඒ වගේම මේක වහගෙන ඉන්න තරම් අපේ හිතට ඉවසන්න පුළුවන් බව දන්නේ නැතුව අඬා පාඩාව ගන්නවා. අරය ගාවට යනවා, දෙයියන් ගාවට යනවා, යදිනවා. අල්තාරි ඉස්සරහට ගිහලා ආයාචනා කරනවා. එහෙම නැත්නම් බැලවතුන් ගාවට ගිහලා බැගෑවෙනවා, චරිචුරු ගන්න. ඉතින් මේ දෙකම මේ දුක්ඛ සත්‍ය නැත්නම් ඇතුළත පිරිචිකතිය සහ නොකිය වහන්න පුළුවන් ගැතිය මිනිස්යාගේ ජීවිත බුද්ධියක්. හැම කෙනෙකුට උප්පත්ති ලැබෙන දෙයක්. එක එක්කත් දන්නේ. එක එක්කත්ම දන්නේ. මේ දුක්ඛ සත්‍ය අලුතෙන් අවබෝධ කරන දෙයක් නෑ. අවබෝධ කරපිට පිළිගන්න විතරයි තියෙන්නේ. දෙක අපි කාටවත් චරිචුරු ගන්න කිසිම දෙයක් චරිචුරු ගාවට සිද්ධ වෙන්නේ නැහැ. ඔය කරබන හිටපුවගේ දොඩි ඉවරයි. ඒතර කෝ ජීවිතය. ඒතර කෝ සමාජිකත්වය. ඒතර කෝ අපේ සමාජයේ එකම දෙයකින් අපි කොච්චරවත් චරිචුරු ගන්න කොච්චරවත් අඬ අහු ගන්න කොච්චරවත් අරයට මට කියාගෙන ඉන්නවා. ඉතින් ඒ ගාණක් නැහැ මොකද ඔක්කොමලා එක එක බෝට්ටු ඉන්න නිසා. නමුත් අපි පොඩ්ඩක් සලකලා බැලුවොත් සර්වචන් වහන්සේ මෙහෙම සංසාරෙක මේ වගේ මිනිස්සුયો ඉන්න රටක සමාජයක යුගයක මේක නොකිය මුවින් නොබැන ඉඳගත් අදිෂ්ඨාන නිසා උන්වහන්සේට නමක් දානවා මුනිවරයයි කියලා. කතා කරන්නේ. අත්‍යවශ්‍ය කාරණාවට මිස කතා කරන්නේ හැම කෙනාම කැමති බුදුහමත් එක්ක කතා කර කර ඉන්න. කවදාකවත් බුදුරණන්සේ අදිවාසීතු භගවා තුන්හි භාවේන කියන එක තමයි බුදුහාමුදුරනේ කතාවේ කියන දේ ඇත්තන කරබන ඉන්නවා. වැරද්දක් තියෙනවා නම් හදන්න ඒක විතරයි කියන්නේ. ඒත් මහා කරුණාවයි. ඒ පුද්ගලට ඇහැලා හැදෙයි කියන අදහස වුණොත් මෙන්න මේක නම් මට කියලා දෙන්න වෙනවා. මෙන්න මෙතන පොඩ්ඩක් තියෙනවා පොඩ්ඩක් තව සුද්ධ කරලා දාන්න කරබනේ ඉනවා. ඉතින් අපේ වෙලා තියෙන හොඳ වුණත් අපි කතා කරනවා නරකුණත් කතා කරනවා කෙලෝරක් නැහැ. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේගේ මේ ගුණය පිරිච්ච වැහිච්ච ගතිය උන්වහන්සේ විසීම දේශනා කරන සූත්‍ර මාර්ගෙ මිස අපිට හිතා ගන්න බෑ අපිට ඕනේ කටබඩ ලොකු කරන දේවල් ලාභ සත්කාර වැඩ කරන දේවල් සල්ලි හම්බ කරන දේවල් ඉඩම් බෝදල් එකතු කරන දේවල් නේ. ඉතින් ඒකත් එක්ක මේක හුරස් වෙන නිසාම ඒව වැඩිපුර කතා කරන්නේ නැත්තෝ බුදුහාමුදුරගේ මේ බණ අහන්නවත් ලෑස්ති නැහැ. බණ අහන්න ලෑස්ති වුණත් ඒව කැප කරලා මේ මේ බණේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද තේරෙන්න ඕන කමක් නැහැ. මේකට ද්වේෂ කරනවා. පිරිච්ච ගතියට ද්වේෂ කරනවා. වැහිච්ච ගතියට ද්වේෂ කරනවා. ඒ නිසා අපි වැඩිම කාගේ හරි අඩුපාඩුවක් හොයන්න තමයි හදන්නේ. ඕනම වෙලාවකට කියන රන්ද්‍ර ගවේෂී කියලා කියනවා. අඩුපාඩු බලනා සුළු ගතිය තමයි මේ භෞතික ඥාන කියලා කියන්නේ. ලෝකේ ඥාන කියලා කියන්නේ මේ ලෝකේ දුවන්නේ 100%ක් සම්පූර්ණ. න්‍යාය ධර්ම වල දුවන්නේ. මේක අඩුපාඩුකම් බලලා ඒක තමන්ගේ වාසියට හරවගන්නවට තමයි රිසර්ච් කියලා කියන්නේ. patent record කරනවා කියලා කියන්නේ ලෝ අඩුපාඩුවක් බලා ගන්නවා සබහා ධර්මෙදී. මේක අරගෙන තමන්ගේ වාසියට අර ගන්නවා. හැබැයි මානවයාගේ වාසියට නෙවෙයි. අරගෙන ඒක අධිකාරී ශක්තියක් කරන ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට දා ගන්න හදන. මේ මේ කෑදර ලෝකේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ලෝකේ තමන් පිරිච්ච බව දැනගෙන ඒක වැහිච්ච ගතියෙන් අරසා කරගෙන ඉන්නවා කියන එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න බැරි නම් කැලයක් දිහා බලන්න කැලේ පිරිච්ච ගතිය තියෙනවා වැහිච්ච ගතිය තියෙනවා. ඒකට ලැබෙන ඕනම දෙයක් ඒක වැස්ත හමුණක් දරා ගන්නවා, අවු හමුණක් දරා ගන්නවා, හුලඟ හමුණක් දරා ගන්නවා, වැටෙන කොලිත් දිරව ගන්නවා. පිරිච්ච ගතියක් තියෙනවා. වැහිච්ච ගතියක් තියෙනවා කාටවත් කියා ගන්න එන්න, මගෙන් අරගෙන යන්න, නැත්නම් මයිලකට එන්න එපා, ගස් කපන්න එපා. මොකක්වත් නැහැ. ඒක නිසා මේ පද්ධති නැතුව නෙවෙයි. හැබැයි මේ පද්ධති අජීවි. මේ පද්ධති අවිඥානිකයි. මේ අවිඥානික පද්ධතියේ පිළිච්ච ගතියක් තියෙනවා, වෙච්ච ගතියක් තියෙනවා. මේකේ තියෙන වටිනකම සවිඥානික වෙලා පිළිච්ච ගතියයි, වෙච්ච ගතියයි තියාගන්න. ඒකට උපමාවක් බුදුරජාණන්සේ පෙන්නනවා. අඳ බාල දරුවා අවුරුදු 6 වෙනකන් පිරිච්ච ගතියෙත් තියෙනවා, වෙහිච්ච ගතියෙත් තියෙනවා. කතා කරන්න බෑනේ. මොනක්වත් කරගන්න බෑ. ඒ වගේම කවුරු දැක්කත් ඌට දකින්න කරාට ප්‍රසාද උපදිනවා. නමුත් ඒක දන්නේ නැති නිසා ඒකට නිවන කියලා කියන්නේ නැහැ. ඒ අඳ බාල දරුව ළඟ තියෙන කෙලෙස් නැති මනස අඩු ගන්තාව කාලික හෝ සිත් බඳ ගන්න අසුළු ගතිය රහත් ගුණ ටික තේරම තියෙනවා. නමුත් ඒක ඌ දන්නේ නැහැ. මොකද දුක හරහා ගිලා නෙවෙයි ඒක ලබා ගන්න තියෙන්නේ. ප්‍රතිපදාවක් හරහා ගිලා නෙවෙයි ඒක ලබා ගන්න තියෙන්නේ. කෙලෙස් කපලා නෙවෙයි ඒක ලබන්නේ. නිසා බුදු ජානනා සීම කෙනෙකුට උපමාවක් වශයෙන් පෙන්වන්නේ මේ පොඩි දරුවෙක් වෙන්න හදාපන් කියලා. නමුත් අපි ඉතින් අර උපමාව වලට අරගන්නවා මෙන්න දකින්න බැන්නම් හිතා ගන්න බැන්නම් උපමාවට ගණ්ඩේ කියලා. බුදුදනන්සේ පෙන්වන්නේ දැන් ඔබ ඉන්න තැනේ කිසි බාධාවක් නැහැ. ඔබ ඇරිච්ච මිනිහෙක්. ඔබ ළඟ ඇතුලේ මොකුත් නැහැ තුච්චයි ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳලා මේ පිරිච්ච ගතිය සහ වැහිච්ච ගතියට යන හැටියට බුදුහාමුදුරන් උපමා ගත්තොත් බුදුන්සේ දේශනා කළ තියෙනවා පමාන සූත්‍රය කියලා එකක්. ඒ ප්‍රමාණ සූත්‍රයේ සඳහන් කරලා තිනවා මේ ලෝකයා තව කෙනෙක් ප්‍රමාණ කරනකොට තමන් ප්‍රමාණ කරන නැත්නම් මානිනකොට එයා රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ഘോഷ ප්‍රමාණ, ධම්ම ප්‍රමාණ කියලා ප්‍රමාණ හතරක් ඇති කර ගන්නවායි කියලා. ඉතින් මේ ජීවිතයේ දෙවෙනි දශකයේ තුන්වෙනි දශකයේ වෙනකොට රූප ප්‍රමාණය විතරයි ආගන්නේ බාහිර ඔපේ. ඒක තමනුත් වර්ණ දශකයේ ගත කරන්නේ ක්‍රීඩා දශකයේ ගතයි. ඉතින් ක්‍රීඩා වලින් දිනවලත් වර්ණ තමයි අපිට හම්බෙන්නේ. කල නයිට්ස් වලට යනවා වර්ණ ලැබෙන. ඉතින් ඒ කාලේ යාගේ එකම ජීවිතයේ තියෙන්නේ රූප ප්‍රමාණය. Tamange හැඩතල, අනුන්ගේ දේවල් ලස්සන මේක ඉදිරිපත් කිරීම රූප ප්‍රමාණ වලට යනවා. ඉතින් පසුකාලීන අටුවාචාරින් වහන්සලා පෙන්ලා තිනවා. අද ලෝකයේ මේ රූප ප්‍රමාණයට අනේක ඇඩ්වර්ටයිස්මන්ට් වලින් පෙන්වන්න පුළුවන්. ඇඩ්වර්ටයිස්මන්ට් ඉන්න මිනිස්සු ඔක්කොම ලස්සන පිරිච්ච රූපලාවන්‍ය කරපුවත් ඒක එක්කත් අංග විකලයක් මොකෙක්වත් එව්වයි නැහැ. ඒකේ තියෙන රූප ප්‍රණිතෙන් දකින්නට කොහොමලා කන්නේ රොටි මිදි ලුණු මිසයි වෙන්න පුළුවන්. නමුත් ඇඩ්වර්ටයිස්මන්ට් එක තමයි ජීවත් වෙන්නේ. එයා හැන්දෙන් ගාරපෙන් තමයි කන්නේ. මේ ඉස්සරහින් තියෙන රොටි කෑල්ල පේන්නේ මේ පිටරටින් හදපු කෑම එකක් වගේ කියලා. කනකොට ලුණු රස විතරයි දැනෙන්නේ. නමුත් හිතේ ජීවත් වෙන්නේ ඇඩ්වර්ටයිස් මොකද ඒක ලස්සනට හදනවා. ඒ නිසා රූප ප්‍රමාණ දිහා බලපුවාම වර්ණාන්ද වෙලා ඉන්න බල්ලෝ හොඳයි කියලා හිතෙනවා. වර්ණට බල්ලට නෑ වර්ණ පේන්නේ. ඌට පේන්නේ හැමදේම එක එක හේවණලි මට්ටම විතර ඌ අහුවෙන්නේ නෑ. ඒ වගේ මිනිස්සුයෝ අද <clears throat> රූප ප්‍රමාණයට අහුවෙන බව දන්නේ ජාත්‍යන්තර කම්පැනි වල ඉන්න ඇඩ්වර්ටයිස්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ලොක්කා විතරයි. ඌ දන්න ඕනම එකෙක් වැටෙනවා කියලා. ඒ නිසා මේ රූප ප්‍රමාණයට තමයි මේ මේ මෙච්චර රණ්ඩු සරුවලේ පෙන් කරච්චන්නේ. ඒක පැන්නට පස්සේ යම් කිසි කෙනෙක් ഘോഷා ප්‍රමාණයට යනවා රටේ ප්‍රසිද්ධ භාවයේ. අනුන් එයා අගය කරනවා නම් මොකා වුණා ප්‍රශ්නයක් නැහැ. වැඩි ඡන්දෙන් දිනුවා නම් ඒක තමයි ජනාධිපති. ඒ තරම තුච්ච නිහීන ජනාධිපති නැත්තම් ඡන්ද ක්‍රමයක් අපේ තියෙන්නේ. ඉතින් ඒ ഘോഷාව අන්තිමට වැදුම් පිදුම් ලබන මට්ටමට දැන් ඉන්දියාවේ එහෙම වැඩි ඡන්දයක් ලබනකොට එයා කොහොමද දේවත්වයටපත් වෙනවා. ඒ නිසා ඡන්ද රැස්වීමට යන්නේ දේව ඇඳුම් ඇඳගෙන එයා පෙන්නන්නේ මම ශිව දෙයියන්ගේ අවතාරේ. ඡන්දේ නොදුන්නොත් මේ වන යනසේ උඹලට සිද්ධ වෙනවා රට වෙනස් වෙනවා. මට ඡන්දේ දුන්නොත් හිතුව පැතුව සම්පත් ඔක්කොම හම්බ වෙනවා. පඬුරක් දාපන් එච්චරයි. පඬුරට වෙන්නොත් ඡන්දේ දාපන්. දිනුවට පස්සේ දේවත්වයටපත් වෙනවා. ගාන්ධි පවුලම දේවත්වයටපත් කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ රට පාලනය කෙරුවේ. එහෙනම් ඒත් කරන දේවල් අනික රජවන් එක වෙනසක් නැහැ. ඉතින් ලංකාවෙත් ඒ වගේ පවුල් වලටම ඡන්දේ දීපු කාලයක් තිබුණා. ඒ ගොහොසප් ප්‍රමාණය නමුත් දැන් මේ වෙනකොට හැම බෞලකම චරිත ඝාතනය කරලා ඉවරයි. ඒ ගෝසාවක් නෑ එතන. තියෙන්නේ මවාපෑමක් විතරයි. නමුත් හැම කෙනාම අඩු ගානේ බලන්න ඡන්දේ පැත්තක තියලා බෞද්ධ ස්ථානයක් හරි ගත්තොත් කවුරු හරි නිකමට හරි ඒකට ජනමාධ්‍යයෙන් ආවරණයක් දීපු ගමන් පහුවෙන්ද සෙනඟ පිරනවා හිතෙන්න ඕ ගාලා ඒක මුඛා වුණත් එකයි මිනිස්සු මේ මේ මැස්සට මැස්ස වැටෙනවා වගේ මීයට එතෙන්ට වැටෙනවා මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඒ මොකද මේ ප්‍රමාණ කිරීමට ගන්නෙ එක රූප ප්‍රමාණය එහෙම නැත්නම් මේ ගෝහස ප්‍රමාණය. එහෙම නැත්නම් තව මේ දෙක කාමසුකල්ලි කාණ යෝගයට වැටෙන දෙකක්. ඊට පස්සේ තියෙනවා අත්තකිල මතාන යෝගේ ලූක ප්‍රමාණ කියලා ඊටාම දැඩි වෘත. රූක්ෂ ප්‍රතිපatti දන රූක්ෂ සිරු තිවුරු දරනවා. රූක්ෂ සීනාසන හොයනවා. රූක්ෂ ගිලම්පත හොයනවා. රූක්ෂ බෙහෙත් පිළිකර හොයනවා. ඒකල කාටවත් බෑ. මට වගේ කරන්න මම රූක්ෂ ප්‍රතිපදා දරනවා කියලා බුදුරජාණන්සේගේ මේ වචනය අටුවාචාර්යින් වහන්සේලා පසු කාලීනව නිකන් Taman වහන්සේලාගේ අදහස් ඉදිරිපත් කළා තියෙනවා. රූප ප්‍රමාණ තුනෙන් දෙකක් අහු වෙනවා. ගෝස ප්‍රමාණ පහෙන් හතරක් හම්බ අහු වෙනවා. මේ ලූක ප්‍රමාණ 10න් 9ක් අහු වෙනවා. ඒක නිසා විශාල පිරිසක් ඊටාම දැඩි වෘත රකින්නවා අපි කියාගෙන ඒගොල්ලෝ ඒකට සමානලාට මූලධර්ම වාදයට එකතු වෙනවා. ඒ වගේම ඒ දැඩි වෘත රකින්න අයට සදාචාරවාදයත් එකතු වෙනවා. මේක හැම ආගමකම තියෙන දෙයක්. ඒ දෙපැත්තකට බෙදෙනවා. සමහරක් සුඛපභෝගී පැත්තට යනවා. ඒකර රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ පිටිපස්ස යනවා. ඒ ආගමෙම ඒ නිකායෙම ඒ පන්සලෙම එක්කෙනෙක් ඉන්නවා. මේ රූක්ෂ ප්‍රතිපත්තියට යන ලූක ප්‍රතිපත්තියට එයා කිසිසේත්ම සුඛභෝගී දේවල් පාවිච්චි කරන්නේත් නැහැ, ඒ මත කරු කරන්නේත් නැහැ. ඒක නෑ ඉතින් රූක්ෂ ප්‍රතිපatti කරු කිරීම නිසා ප්‍රසාදේ දිනා ගන්න. ඉතින් මේ වගේ ප්‍රමාණ කරන ධර්ම තුනකට බුදුරජාණන්සේ එකක් එකතු කරා ධම්මප්පමාණ. කොච්චරක් කට්ටිය දුක්ඛ සත්‍ය අඳුරනවාද? කොච්චරක් කට්ටිය දුක්ඛ සමුදය අඳුරනවාද? දුක්ඛ නිරෝධේ දික්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවාද කියලා ධම්ම ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ ලෝකයට එකතු කරපු දායාදයක්. එහෙම නැත්නම් මිනිස්සයා මේ වර්ණාන්ත බල්ලෝ වගේ රූප ප්‍රමාණයට දුවනවා, ගෝස ප්‍රමාණයට දුවනවා, දුක ප්‍රමාණයට දුවනවා එක එකක් නිවනට කිට්ටු වෙන්නේ. ਸਰවචන්සේ පුංචි කාලේ රූප ප්‍රමාණයට ගියා. රජකුමාරෙක් විදියට. ඊට පස්සේ ගෝස ප්‍රමාණයට යන එක තමයි බුද්ධ චරිතය නැත්නම් සිද්ධාර්ථ චරිතයේ තියෙන්නේ යසෝදරාව දිනා ගැනීම සඳහා ශිල්ප දැක්වීම. ඔක්කොම ලකුවා කිසිම ශිල්පයක් දන්නේ නැහැ මේ මිනිසා නිකන් කාමරේ හැදිච්ච එකෙක් පැදුරට නාකි වෙච්ච එකේ දාගත්ත දුන්න විදින්න පටන් ගත්තට පස්සේ අහසේ ඊතල වලින් සැකිල්ලක් ගන්න තරමට වීතල විදින්න දක්ෂයි. ඊටාම දරුණු අස්යන් පවා দমনී කරන්න පුළුවන්. අස්යන්, අලියන්, රතයන් দমনී කරන්න පුළුවන් වෙනකොට බුදුරජාණන් වහන්සේ නැත්තම් සිද්ධාර්ථ තාපසගේ තරඟ වලින් last ඒකට කියන්නේ best loser එහෙම නැත්නම් අන්තිමටම තරගයේ දීපේකන තමයි දේවදත්ත. එයා මස්සිනා. ඒ දෙන්න අතර තමයි තරගය තිබෙන්නේ. හැම තරගයකින්ම බුදුහාමුදුරත් සිද්ධාර්ථ කුමාර දිනවා දේවදත්ත තරගයක් දුන්නේ තමන්ගේ ලංකේ දිනා ගන්න දෙමෙයි සිද්ධාර්ථ කුමාරට ෆයිට් එකක් දෙන්න. මේ දෙන්න එකට එක ඇවිල්ලා තියෙන. ඒ නිසා තරගේ නිකම්ම නිකන් නිතරම ජයක් නෙවෙයි. සිද්ධාර්ථ කුමාරට ලොකු තරගකින් දිනුවේ දේවදත්තගේ හිතේ එදා ඉඳලම වෛරය තිබ්බා. වෛරය දිනුවේ නක්ක දිනා ගන්න බැරි වෙච්ච නිසා නෙවෙයි. මේ සිද්ධාර්ථ කුමාරය බිම දා ගන්න බැරි වෙච්ච නිසා. එදා සුද්ධෝදන රජුරවන්න පුදුම සතුටක් ඇති වුණා. මේ මගේ පුතාට ഘോഷාව එහෙම නැත්නම් ජනප්‍රිය භාවයක් තියෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ ගියා ලූක ප්‍රමාණයට 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා. මේ කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි ඉතාම රූක්ෂ ප්‍රතිපත්ති වලට ගියා. ගිහිලා එකකින්වත් ජය ගන්න බැරි වෙච්ච බව උන්වහන්සේ ජීවන චරිතය නැත්නම් අවසාන චරිතය පෙන්නලා තමයි ඔය බුද්ධත්වයට පත් වුනේ. බුද්ධත්වයට පත් වුණාට පස්සේ ධම්ම ප්‍රමාණය ගෙනල්ලා පෙන්වනවා. බුදුජාණන් වහන්සේ නිසා මේ ප්‍රමාණ හතරෙන්ම අද්විතීය පුද්ගලෙක්. මේ අද්විතීයත්වය කොච්චරද කියනවනම් manussත්වයෙන් දේවත්වයට බ්‍රහ්මත්වයට ගාන්ධාරත්වයට ඉක්මවල යන්න පුළුවන්. නමුත් මෙතන අනික් ඉන්න එක්කෙනෙකුටවත් එච්චර ඉවසන්න බෑ. නමුත් එතන පොඩි අපිට වාසියක් බුදුහාමර පෙන්නනවා. නිවන් දැකීමට ඒ සියල්ලම දැනගන්න ඕනේ. ඒක අවශ්‍ය කරන්නේ සම්මා සම්බුද්ධත්වෙන් නිවන් දකින්න විතරයි. අරහත් වෙන්න නිවන් දකින්න මේ කාරණා දන්නවනම් මේ ලෝකේ ස්වභාවේ මේ සමහරු විවෘතයි තුච්චයි ඇතුලේ. සමහරු ඇතුලෙන් පිටිලා පිටින් විවෘතයි. සමහරු ඇතුලෙන් තුච්චයි පිටින් වැහිලා. සමහරු පිටිලා වැහිලා ඉන්නවා. මෙන්න මේ හතර જાතියක් ලෝකයේ බුදුහාමර පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ පිරිච්ච වැහිච්ච කට්ටිය හිටියේ නැහැ. ඒගොල්ලෝ දෙයියෝ අතර හිටියේ. බුදුජානනාංශයේ දේවත්වයේ බැස්සුවා මනුස්සපත්තවට. බ්‍රහ්මත්වයේ බැස්සුවා මනුස්ස මට්ටමට. ඒකලා දේවාති දේව බවට පත් වුණා. බ්‍රහ්මාද බ්‍රහ්ම බවටපත් වෙනවා. ඒකල අපට බණ කියනවා. මෙන්න මේ ආදර්ශය බෑයි කියන්න එපා. උඹලත් දැනට තෑහින මේක කාලා තියෙනවා. තව පොඩ්ඩක් කරුණාකල මේ රූප ප්‍රමාණ දිගේ, ගෝහස ප්‍රමාණ දිගේ, ලූක ප්‍රමාණ දිගේ යන්න එපා. මේ ධම්ම ප්‍රමාණයට. ඒකට සම් ඒකට නිදර්ශනයක් වෙන්න අටුවාචාර්ය වහන්සේලා කියනවා තුනෙන් දෙකක් රූප ප්‍රමාණයට අහු වෙනවා. පහෙන් හතරක් ගෝහස ප්‍රමාණයට අහු වෙනවා. 10න් 9ක් ලූක ප්‍රමාණයට අහු වෙනවා ලක්ෂයකට එකෙකුට ධර්ම ප්‍රමාණය අහු වෙන්නේ නැහැ කියලා. මේ සියලු නාඩගම් අපි නටන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නයි කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොමලා හිතනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට වෙනම පිටරටින් ගෙන්නපු දුක්ඛ සත්‍යයක් පොලිතින් එක්කතලා ලේබල් කරලා ඇති. මේ අපිට දාඩි දානෙව්වා දාඩිය මේ බැනුම් අහනෙව නෙමෙයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක දුක්ඛ සත්‍යට විරුද්ධයි. ඒව නැති තැනක ඉඳලා දුක්ඛ සත්‍ය විඳින්න හදනවා. ඉතින් මේ දේ තේරුම් ගන්න සතිපට්ඨාන සූත්‍රය වගේ ප්‍රතිපදාව කියලා දෙන්නත් ඕනේ. ඒ වගේම සමාජ ධර්ම වල තියෙන දක්ෂතාවය පෙන්ලා දෙන්නත් ඕනේ. ඒක දුෂ්කර බව තේරුම් ගන්නත් ඕනේ. ඒ නිසා මෙන්න මෙහෙම හිතාගන්න යම් කිසි විදියකට ඔය කියන වැහිච්ච බව කියලා එකක් බුදුහාමර පෙන්වන්නේ. මේක කියන විදිහට අභික්කන්තේ පටික්කන්තේ පාසාතිකං අලෝකිතේ විලෝකිතේ පාසාదికං සම්මිංජිතේ පසාරිතේ පාසාదికං සංඝාටිපත්ත ජීවර ධාරණේ පාසාదికං කියන්නේ ඉදිරියට යනකොට පස්සට එනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරනකොට සිවුරු පිරිකර දානකොට පාත්‍ර දානකොට ප්‍රසාදෙන සුමින්න මේකට දුක්ඛ සත්‍ය කියන්නේ ඒක ප්‍රසාදයේ එලෙව්වත් නැතත් ඕක දුක්ඛ සත්‍යම තමයි ඉතින් අපි මේ ප්‍රසාදයේ එලෙවන එක නම් හොඳයි ප්‍රසාදේ නොයලෙන එක නරකයි කියපුව ගමන් එයාට කවදාකවත් නිවන් දකින්න බෑ ඒ නිසා ඒක මේ ප්‍රසාදේ එළවණේ කරන ලකුණු අඩුවෙන් දීලා ප්‍රසාදේ නොඑළවණේ කරන ලකුණු කපන්න කරන ව්‍යායක් නෙවෙයි මේ මම මේ කතා කරන්නේ. මේ ප්‍රසාද වුණත් අප්‍රසාද වුණත් යා දුක්ඛ සත්‍ය බව දන්නවනම් ප්‍රසාද වෙඳගෙන දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය දන්නේ කන පළවෙනි තෑග්ග ලැබෙන අතර අප්‍රසාද වෙඳලා හරි මේකයි දුක්ඛ සත්‍ය බව දන්නවනම් යාර දෙවෙනි තෑග්ග හම්බ වෙනවා. අපි කරන්න හදන්නේ අප්‍රසාද භාවයට වෛර කරනවා. එතකොට එයා දුකටයි වෛර කරන්නේ. දුක්ඛ සත්‍ය කවදාකවත් හම්බෙන්නේ නැහැ. තරණි අතරමඟදී තරණි කැන්සල් වෙලා ඉන්න වෙනවා. ඒක කවදාකවත් ගිහිල්ලා දෙවෙනි තැනක දනා ගන්න හම්බෙන්නේ. ඒ නිසා කාට හරි පුළුවන් නම් මේ කුඹුවම සූත්‍රයෙන් සඳහන් කරන විදිහට මගේ ඉස්සර පස්සර යනකොට ඉස්සරහා පැත්ත බලනකොට අත නමනකොට දිගා එනකොට චූරු පිරිකර දරනකොට දෙන්නේ අතර සමානකමක් නැහැ. හොඳ නරක කියලා දෙකට දැම්මට මගේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා යම් යම් දක්ෂතාත් තියෙනවා. ඒ ඔක්කොම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට කියලා දන්නවනේ. ඒ සියල්ලම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට අප්‍රසාදයටපත් වුණොත් බොහෝ දෙනාත් පව් කර ගන්නවා. ප්‍රසාදයටපත් වුණොත් අනික් කටියට පව් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම මේකෙන් එක විදිහකට බලනකොට එහෙම කියන්නම අමාරුයි. සංසිද්ධ ස්වාධීන දෙයක්. වෙන විදිහකට කියන්නේ තාම අප්‍රසන්නව කාට හරි ජනප්‍රියතාවයක් ඇති නොවි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බලන්න. ඒකට හොඳම නිදර්ශනයක් හොඳම නොවෙන්න පුළුවන් මට හිතෙන නිදර්ශනය තමයි මේ අඤ්ඤාකොණ්ඩ ඥානතුරු. අඤ්ඤාකොණ්ඩ ඥානතුරු පළවෙනි වතාවට ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවේදීම දුක සත්‍ය අවබෝධ කරගන්නවා. යංකිච්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියලා. නමුත් උන්වහන්සේ චිර රාත්‍රච්ච භික්ෂුන් අතර පළවෙනි තැන පවතුන ඉස්ලාම් රහත් වෙච්ච. නමුත් බුදුජානනාංශයේ කිසිම නිලයක් දුන්නේ නැහැ. ඊට පස්සේ නොබෝ කාලකේ අග්‍ර ශ්‍රාවක දෙනමට නිල දුන්නා. අවුරුදු 20ක් ගිය තැන ආනන්ද හාමුදුරන් නිල දුන්නා. ඊට පස්සේ ඒත දගපාලෙන් විශාල ගානකට නිල දුන්නා. මේ හැම වෙලාවෙම තු ඔක්කොම ඇවිල්ලා මේ කොණ්ඩඤ්ඤ හාමුදුරන් කියනවලු බලන්න ඔබතුමාට තමයි ඉස්සල්ලාම දෙන්න. ඔබතුමා තමයි ඉස්සල්ලාම දුක්ඛ සත්‍ය අවබෝධ කරන බුදුරජාණන්සේගේ හෝ සමාජයේ හෝ ඔබතුමා පිළිගන්න ගතියක් නැහැ. ඊට පස්සේ ආපු දිලිසර කට්ටියට මේ නිලතර දෙනවා කියන නිසා මුන්නවංශේ කරේ පිරිස එක්ක ඉන්නේ නැතුව කැලේට ගිහිල්ලා ඇත්තුත් එක්ක ඉඳලා තියෙන නිසා ඕනේ ඇතෙක් ගහන්න එනවනම් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සීපත් කරන්න කියලා. ඇත්තුන්ගෙන් උපස්ථාන ලැබලා තියෙනවා. උන්න උන්වහන්සේගේ ප්‍රසාදයේ උණ ගතියක් තිබුණා නැද්ද කියන එක සඳහන් වෙන්නේ නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරාට ඒත දග්ගපාලියෙන් බුදුරජාණන්සේ පස්සේ චිර රාත්‍රඥ භික්ෂුන් අතර පළවෙනි තැන දුන්නා. ඉස්සෙල්ලම නිවන් දැකපු වැඩිමාල්ම භික්ෂුව කියලා නමුත් දක්ෂතාවට තැන දෙනකොට කොණ්ඩඤ්ඤ හඳුනනට එහෙම දක්ෂතාවයක් තිබුණේ නැහැ. වැඩිහිටිකම තිබුණේ. ඒ නිසා උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මුත් අර බුදුරජාණන්සේගෝ සංඝයාගෝ ඒ පාසාదిక බව ඇති පළවෙනි තැන උනේ නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක වෙන් කරන්නවත් බෑ වෙන් කරන්නත් පුළුවන්. ඒක නිසා අපි උපන් හැටියට ලබා උපන් හැටියට බහාරු වෙන්නේ. ඒ නිසා අපි සමාහට විත ප්‍රසාද වෙන්න පුළුවන්. ඒකට අප්‍රසාද වෙන්න පුළුවන්. නමුත් ප්‍රසාද වුණත් අප්‍රසාද වුණත් උන්වකට දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. උක ප්‍රතික්ෂේප නොකර මගේ ක්‍රියාකාරකම් මිනිසු කැමති නැහැ. එතන මගේ වචන මිනිසු කැමති නැහැ. දැන් මගේ හිතවිල්ලට ආවට මිනිසු කැමති නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේක වෙනස් කරන්න පුළුවන් ද බැරිද බලන්න නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ලෑස්ති නම් බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න ඕක ටික කාලෙකින් නැති වෙලා යනවා. ඔය නපුරු කායික මානසික වාචසික ක්‍රියාකාරකම් නතර වෙනවා. ඒවා 100%ක් නතර නොවුනත් අරහත්ත්වයට බාධාවක් නැහැ. බුදුජානනාසේ එහෙම ක්‍රියාකාරකම් වල අඩුපාඩුකම් තිබුණත් අරහත්ත්වයටපත් වෙච්ච ඇත්ත ගොඩාක් අරසකලා තියෙනවා. ඒ අරසකලේ මොකටද? ඒ පාසාදික වුණත් පාසාදික නැති වුණත් සිත් ගන්නාසුරුණත් නොවුණත් නිවන් අවබෝධ කිරීමට දුක මේකයි කියලා දැනගන්න ගතිය තීක්ෂණ බුද්ධිමතාට තියෙන්න පුළුවන්. එයා බාහිර පැවැත්ම පිළිබඳව එච්චර තව කෙනෙක් විතර ගන්න නොගෙන ඉඳී තියෙනවා. ඒක බුදුසන්නාසිය නුසුදුසුකමක් විදිහට ගණන් ගන්නෑ. වෙන විදිහට සුද්ධෙන් කියන්න පුළුවන් Taman ළඟ මෙන්න මේ අඩුපාඩුකම තියෙනවා කියලා එක වසංගා නැතුව දන්න කෙනාට නිවන් දකින්න තියෙන ඉඩ වැඩි ඒ ගතිය වසංගන කෙනාට වැඩි. වසංගන කෙනාට මම කියනවා බුද්ධ ආගම්කාරයයි කියලා. වසංගන් නැතුව මේක දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරන එකට මම කියනවා බුද්ධ ධර්මය අවබෝධ කරන කෙනෙක් කියලා. එහෙම නැතුව අද මේ තියෙන සංකර සමාජයේ අපිට හම්බෙලා තියෙන මේ විවිධත්වයේ තුල අපිට මේ ධර්මයක් අවබෝධ කරන්න බෑ. අවබෝධ කරන්න බැරි හේතුව අපි මේ සෙනගක් එක්ක ඉන්න නිසා. සෙනගක් එක්ක ඉඳ ගියාම ඉරියව් වැවතුම් පැතුම් ප්‍රාසාදික වෙන්න ඕන. නමුත් ඒක නෑ. ජම්මෙන් පිටින් නෑ. යම්ෙන් පිටින අවුරුදු 6ක් යනකම් අවුරුදු 6ක් යනකම් අපි මොනවා කරුවා කවුරුත් ගණන් ගන්නෑ. 6 4 තේරුණාට පස්සේ අපි කරන හැම එකක්ම අනික් සමාජයට සම්බන්ධයක් තියෙනවට ආචාර ධර්ම කියනවා. අන්නේ ආචාර ධර්ම පිළිබඳව Tamange වැරදි ටික පිළිගන්නවා නම් පිළිගන්න අතර එක ගුණයක් තියෙනවනේ අහිංසක වෙන්න ඕන. කියන්නේ මාත් මේකට උත්සාහ කරනවා. මම පිළිගන්නවා සමාජය කියන කතාව. නමුත් මම ළඟ මේ අඩුපාඩු තියෙනවා. නමුත් මේක දුක්ඛ සත්‍ය බව මම දන්න නිසා මම මේ කෙනකොට මඟ අරින්න යන්නේ මට මේක සමාජයේ බැන්නට දෝෂෙකුත් නැහැ නැත්තම් මට තේරෙන්නේ නැහැ. මම කන්නඩියක් ඉස්සරහ ගියේ නැත්තම් මම කැතයි කියලා දන්නේ නැහැ. ලස්සනයි කියලා දන්නෙත් නැහැ. කන්නඩිය වෙන්නේ අපේ සමාජේ. ඒ සමාජයේ ඉස්සරහේ පාසාදික වෙනවනම් හොඳයි. ඇත්තට පාසාදික වෙනවනම් පෙරකල පිනක් කියයි. අප්‍රසාදයටපත් උනාට නිවන් ලැබීමට අපහසුයක් නැහැ ඥාණය තියෙනවනම්. දක්ෂකම තියෙනවනම් මේ මට මිනිස්සු බනින්නේ අසාධාරණ විදිහට දොස් කියන්නේ මේ දුක්ඛ සත්‍ය නිසා. ඒ පුද්ගලයාගේ දෝෂයක්වත් මෛත් එක තියෙන තරක්වත් මේ හේතුඵල ධර්මයක් මේ සිද්ධ වෙන්නේ කියලා වැඩියෙන් බැනුම් අහණේ කරන වැඩියෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඥාන ශක්තිය තියෙනවා. උංගෝදෙනෙක් කියනවා නෑ නිවනට යනකොට කිසි කෙනෙක් වඳින්න බෑ මට මල් ගෙනල්ලා පුදන්න ඕනේ මට කීර්ති හම්බුනාම දෙන්න ඕනේ අතට පයර දාසකම් කරන්න ඕනේ ඒකල තමයි දුක්ඛ සත්‍ය බලාපොරොත්තු එහෙම නැතුව දවස පුරා Tamanට හතර ඉරියව්වේ හම්බෙන මේ වෙහෙස හතර ඉරියව්වේ හම්බෙන මේ දරතය පරිලාහය දුක්ඛ සත්‍ය බව තේරුම් අරගෙන මේ කවුරුත් විසින් මට කරන එකක් නෙවෙයි මගේම අවිද්‍යාව නිසා මගේම තෘෂ්ණාව නිසා වෙන දෙයක් කියලා දැක ගන්න යනවනම් ඒ වැඩියෙන්ම පීරි ගෑවෙන වැඩියෙන්ම දරතේ හම්බෙන වැඩියෙන්ම පරිලාහ තියෙන එකනට දුකට කිට්ටුකමක් තියෙනවා. ඒකේ නායක අවාසියට හිටව ගන්නවා. මේ අසවලා මට මෙහෙම කරා. අසවල් දේ නිසා මම කියන ආත්මයට මෙහෙම වුණා කියලා හේතුඵල ධර්මයකින් තොරව මේ කටයුතු තේරුම් ගන්න යාම නිසා පුදුමාකාර මේ මිනිස්සු අතර තියෙන ප්‍රශ්න නෙවෙයි මම මේ කතා කරන්නේ භාවනා කරන්නන් අතර තියෙන ප්‍රශ්න. භාවනා කරන කෙනෙක් මේක තේරුම් ගැනීමේදී අනික් සියලු දෙනාට වැඩි ඉදිරිපත්ලා ඉන්නේ නැත්තො. ඒ අත්තු හොඳක් තියෙන්නේ අනික් කාට වැඩි මේවා ගැන කියනවා. එහෙම නැත්නම් ඒ අත්තු ප්‍රසිද්ධ වේදිකා රංගපාන නිසා පේනවා. ඒක දෝෂයක් නෑ. අනික කරන හැම වැරද්දක්ම කරනවා මේ භාවනා යෝගාවචරය. එයා ප්‍රසිද්ධ වේදිකාවේ කරන්නේ බොහෝ විට ඇවිල් වෙලා කියනවා. ඒ කියන වෙලාවේ තේරුම් ගන්න ඕනේ ඔය හෙලි කරන්න පුළුවන් නම් තමන්ගේ තියෙන වැරදි ටික වැරදි වලට ඉන්න බෑ. හෙලි වීම අභාග්‍යයකට සලකන්න එපා. ඒක සලකනද තමන්ට තියෙන රෝග ලක්ෂණ තමන් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉන්නකොට එනවනම් හොඳයි. ඒකට දොස්තරට පේනවා ලෙඩේ මොකද්ද කියලා. ඒකට ආයෙ ටෙස්ට් කර කර ඉන්න ඕනේ නැහැ. කෙලින්ම බෙහෙත දෙන්න පුළුවන් ඔපරේෂන් එක කරන්න පුළුවන්. ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකට ගිහිල්ලා රෝග හංගනවා නම් ඉන්න තියෙන දේ වළක්වනවා නම් ඉතින් මේ මනුස්සයාට අර ටෙක්නීෂියන්ස්ලා හරහා උපකරණ හරහා ගොඩාක් යන්නේ මනුස්සයාට මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි ළඟ තියෙන යෝගාවචරයන් අතර තියෙන්නේ තමයි ළඟ තියෙන මේ අඩුපාඩු ටික සත්පුරුෂයන් අතර හෙලි කරලා පිළියම් කරලා මේක දුක්ඛ සත්‍ය බව අවබෝධ කරනට වඩා මේ මගේ වැරද්ද එළියුනේ අසවලා නිසා. මගේ වැරද්දට මට දුක් දුන්නේ අසවලා. මේකෙන් පෙලෙන්නේ මමයා කියලා මෙන්න මේ ගන්න පටලවිල්ල නිසා අපි උප්පත්තියම අපි ළඟ තියෙන මේ පිරිච්ච ගතිය අපි දුරවන් වෙලා යනවා. උප්පත්තියම අපි ළඟ තියෙන අහිංසක ගතිය අපි ළඟ අයින් වෙලා යනවා. ඒක නිසා කාට හරි මේ ලෝකයක 100ක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් Taman වශයෙන් පුළුවන් තරම් දවස ගත කරන්න, ඉරියව්ව ගත කරන්නේ පුළුවන් තරම් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නයි කියන එක ඉස්සරහින් තියාගන්න ඕනේ නම් මට තේරලා තියෙන සරලම ක්‍රමේ තමයි ඉරියව්ව හිටපවත. හැම ඉරියව්වම වෙහසක්. මාරු කරන තරම් සැපක්. ඉරියව් මාරු කිරීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට ඇති ප්‍රධාන බාධා කියලා බුදුචානන්සේගේ ශ්‍රීමුඛ පාඨයක් තියෙනවා. ඒ නිසා මේ ඉරියව්ව දිහා බලානින්ට අපි ඉල්ලන ඕනම යාන වාහනයක් ගන්න. පුළුන් කොටයක් උඩ ඉන්න. ටික වෙලාවක් ඉන්නකොට මොකද්ද වෙන්නේ බලන්න. අපි හිතනවා නෑ මේ වෙලාවේ සීතල ආපු නිසා මට ඉන්න බැරි, මදුරු කාපු නිසා ඉන්න බැරි, කහැපු නිසා ඉන්න බැරි කියලා බාහිර කරුණු දුන්නට කොයි ඉරියව්වකටත් ඉන්න බැරි. ඉන්ජන කම්පන ස්පන්දන ප්‍රපංචන නිසා අපේ හිත හැදිලා තියෙන්නේ, කය හැදිලා තියෙන්නේ නලියණ්ඩයි. පණ කියන්නේ නලියන එකක්. ඒ නලියන භවයේ තියෙන කඩප්පුලිකම පෙන්නඳ ඌට කියන්න ඕනේ එක තැනක හිටපන්. කවදාකවත් එක තැනක ඉන්නත් බෑ. එක ඉරියව්වේ ඉන්නත් බෑ. එකම කාර්යතරාන් දිගටම කරන්නත් බෑ. ඊට පස්සේ අපි එකට පුද්ගලික අයිතිවාසිකම් ගිනවා. මට බැරිද පොඩි මට විතරක් කියලා වෙනසක් ඇති කළ දෙන්න. හැමෝම ඉල්ලන්නේ ඔච්චරයි. හැමෝම ඉල්ලන ඔක්කොටම හරියන කාලසටහනක් හදලා හරියටම හරි ඔබ වහන්සේ නම් හරි සෝ. හැබැයි මට විතරක් පොඩ්ඩකට මේ මේ මේක නොකර ඉන්න මට දෙන්න බැරිද? අයියෝ ඒකට මේ කෙලබේරි බේරි කරන නිදර්ශන කතා කියලා බලනකොට මේ වත්ත බත්තර දීලා ඇසර දතනියවනවා වගේ මෙච්චර මේ අමුදරුවන් අතෑරලා දේවල් අතහැරලා ඇවිල්ලා පුංචි දෙයකට ළඟට ගිහිලා චරිචුරු ගන්න හැටි ඒක ජාතක කතා කර වේදේ පඬිතයයි තවත් පඬිතෙක් එක්ක දෙන්නම රාජ්‍ය අතහැරලා කියලා පැවිදි වෙලා. තාවත පැවිදි. එකෙක් අඟක දාලා ලුණු ටිකක් කරගෙන යනවා. ඒ මොකද පොළවෙන් හාරලා ආල කනකොට ලුණු නැතුව කන්න බෑ. කොල කනකොට ලුණු ටික කන්න බෑ. ඉතින් අර මනුස්සය දෙන්න එකතු වෙච්චලා ආයෙ උතාම ගෞරවයට අර ලුණු අඟ තියෙන එක වේදේ පඬිතයාට කියනවා මෙන්න මේකේ ලුණු ටික අදාලා ඒක අවශ්‍ය නැහැ කියලා. ඒගොල්ලෝ කියනකට රාජ්‍යයක් අතාරින්න පුළුවන් අපිට ලුණු ටික අතාරින්න බැද්ද කියලා. ගියක් අතාරින්න පුළුවන් අමුදරුවන් අතාරින්න පුළුවන් යන යන තැන ලුණු ටික අතාරින්න බැද්ද කියලා අහනවා. මම මේ කරන්න හදන්නේ ලුණු වේපා නිසා නෙවෙයි. අතහැරියා නම් අතහැරියා. ලැබෙන මගුලකින් කාපන්. ලුණු තියෙනවා නම් බෑ කියන්නත් එපා. ලුණු නැත්නම් බෑ කියන්නත් එපා කාපන් කියලා. ඉතින් මේ වගේ දේවල් වලදී අපි මේ එදිනෙදා කරන මේ චරිචුරු ගෑම් දිහා බලනකොට අපි මේ කැප කරපු පුද්ගලයෝ කියන එක මතක් වෙනවනම් මේ වත්ත බද්දට දීලා තියෙද්දි මේ ඇසට මොන දතනියවිල්ලද කියලා බැලුවොත් ඔය බුදුරජාණන් වහන්සේට වගේම හැකියාවක් අපටත් තියෙනවා. හැබැයි මේ මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕන ප්‍රශ්න තියා. බලන්නේ නැත්නම් මොකද මේ මම එයා ලෝකෝ කෙනෙක්. මම එයා ස්පෙෂල් කෙනෙක්. මම එයාට විශේෂ දේවල් ඕනේ. මම අනික් කටට ඕන දෙයකට එකම හැන්දෙන් බෙදන්න බෑ. මගේ හැන්දට රිදි මිටක් දාලා තියෙන්න ඕන. මගේ හැන්ද මිටට පොඩ්ඩක් ලොකු වෙන්න. මගේ හැන්ද පොඩ්ඩක් ඔබ වහන්සේට ඕනම රිදි මිටයි හැන්දයි ගෙනත් දෙන්න වෙනම පැකට් කරන්න එකදී ඒක තියලා මට විතරක් බෙදලා දෙන්න ඒකේ. ඔබ වහන්සේ උනා ගත්තට කවන්නේ. හැබැයි කාටවත් දෙන්න බෑ. ඔන්න ඕක තමයි අපේ තියෙන එකම දේ. ධර්මයේ පැත්තෙන් බලනකොට මේක රට හිනස් වෙන විහිළු. හැබැයි මෙවුවා මේ සාමාන්‍ය කාම ලෝකේ නෑ මේකේ තියෙන භාවනා ලෝකේ විතරයි. කාම ලෝකේ තියෙන වෙනම ගේම් වගේක්. මේකේ තියෙනවා දිහා බලනකොට මේකට ආයේ වෙනම දුක්ඛ සත්‍යයක් ගෙනත් දෙන්න ඕනේ නැහැ මේ එක එකනාගේ පිරිච්ච ගතිය සහ ඇරිච්ච ගතිය දෙක දිහා බලනකොට අපි මේ කරලා තියෙන කැපකිරීම එක බලනකොට තාම මේ ඉතුරු මේ පොඩි ටිකට මොන්න තරම් කඩපින්දම් ගන්නද කියලා බැලුවොත් විද්‍යාව ඔප්පු කරන්න හදනවා. පුළුවන් වේද මන් දන්නේ. හරියට Tamanට පිරිච්ච ගතියක් සහ වැහිච්ච ගතියක් ඇති කරන්න ඕනේ නම් ඒ සඳහා ක්‍රම සහ විදි හැවීම අතින් අපි ඔක්කොටම සමාන කුසලතාවයක් තියෙනවා කියන්නේ. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් ක්‍රම සහ විදි අපි අතර ඔක්කොටම හැකියාවක් තියෙනවා කුසලතාවයක් තියෙනකට පොටෙන්ෂල් කියලා කියන නැත්නම් බෞද්ධ විභව ශක්තිය කියලා කියනවා පොසිබිලිටි එක තියෙනවා නමුත් එක්කෙනෙකුටත් ඒම බලන්න ඕන ගතියක් ජීවිතේන ප්‍රශ්නෙට උත්තර දෙනවා මිසක්කා ප්‍රශ්න අයින් කරන්න හදන ගතිය නැතුව ප්‍රශ්නට මුහුණ දෙන ගතිය තියෙනවා අපි ඔක්කොටම සමාන හැකියාවල් සමාන ක්‍රමසහවිදි සමාන ගැළවිඥාව තියෙනවා ඒක අපි පිළිගන්න කැමති නැහැ අපි හිතන්නේ මේ ප්‍රශ්නෙත් එක්ක ගැළවිඥාවක් එන්න ඕනේ ප්‍රශ්න පැකට් එකේම පිටිපස්සෙන් අලවලා තියෙන්න ඕන ගැලවිජ්ජාව පොඩ්ඩක් පැකට් එකේම තියෙයි කියලා නෑ මේ ගැලවිජ්ජාව දින උප්පත්ති. ඒක ගැන විස්තර කරනකොට කියනවා අවුරුදු 6000කට ඉස්සෙල්ලා මොලේ පොඩ්ඩක් විහිදුවන්න කියනවා අපිට කියලා තියෙන ඉතිහාසය අනුව. සොක්‍රටිස් නොයි වාලෙකුයි ග්‍රීසියේ ඉන්න දර්ශනයක් හිතේම වගන්න කියනවා. අරන බලපුවම සොක්‍රටිස් කියලා කියන්නේ මානව ඉතිහාසය වෙනස් කරපු දර්ශනීය පටන් අරගත්ත ඉතාල විද්වතෙක්. ග්‍රීක අගයන් ආඩම්බරයෙන් හැට බලනකොට වාලා කියලා කියන්නේ manussත්ව ලැබිච්ච නැති මිනිසෙක් මනුස්ස ආත්මෙන් භාගයයි හම්බෙලා තියෙන්නේ. ඌට තියෙන සදාකාලික වාල්කම් කරන එක. ඉතින් මේ දෙන්නට මිනිසෙක් සලකන හැටි බැලුවොත් නමුත් DNA RNA පරීක්ෂණයක් කරලා බැලුවොත් <clears throat> දෙන්නකම 99.99999.8ක් සමානයි. ওই දශම දෙකේ වෙනසට තමයි අර වාලා කරලා ආත්මයක් නැති කරලා ඉතිහාසයේ මකලා දානවා. මේ මනස උස් කරලා ඉතිහාසය උස්සනවා. මොකද දෙන්නට තියෙන සමාන හැකියාව. මේක තමයි බුදුජානනාංශය සඳහන් කරේ. මිනිස්සෙකුට අව탁සීරු කරන්න එපා. මොන තරම් පාහර වැඩ කරත් මොන තරම් දේවත්වයටපත් කරත් උගේ manussකම අතින් මමත් එක්ක සමානයි. බුරිමිට ගිය ගමන් ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ මේ ලෝකෙ කොච්චර දෝ සත්ත්ව ඉන්නවා උඹයි මායි දෙන්නා මනුස්ස જાතියට වැටලා ඉන්නවනේ මොන්න තරම් හමු වීමක්ද කියලා බලන්න කියන. මොන තරම් අහම්බයක්ද කියලා බලන්නට අපි දෙන්නම මිනිස්සු වුණා. ඊට පස්සේ කියනවා උඹයි මායි දෙන්නම ආශියා කරේ ඉපදුනා. බලපන් මොන තරම් මෙච්චර ලෝකේ ඉඳද්දී මේකට හම්බුණා. ආශියා කරේ ආගම් අතරපි බුද්ධ ආගමට අහු වුණා. බලපන් මොන තරම් අමාරු දෙයක්ද කියලා. ඒ බුද්ධ ආගමේ තේරවාද බුද්ධ ආගමට අහු වුණා. බලපන් කොච්චර අමාරුද කියලා. අපි ඔක්කොම සතිපට්ඨානට එකතු වුණා. බලපන් කොච්චර අමාරුද කියලා. ඉතින් උඹේ මගේ මොකද්ද තියෙන වෙනස කියලා අහනවා. මොනම වෙනසක්වත් නැහැ. ඇයි මේක බාර අරගෙන මේ තරමට தත්තර ගැළපෙන විදිහට හැසිරෙන්න බැරි? ඇයි මේ ලාමක කාමක ආශාවල් වලට යට වෙලා අරකයි මේකයි පාවා දෙන්නේ? අපි මේ හම්බ වෙච්ච එක මදිද කියලා උන්වහන්සේ පෙන්ලා දෙන්නේ උඹලා කොච්චර මට රහතන් වහන්සේ කියලා වඳින්න හැදුවත් මයිලඟ තියෙන manussකම විතරයි. උඹාද විඳිනවනම් විඳින්නේ මට manussකම නැති නිසා ඒක උඹ ළඟ තියෙන ජීව බුද්ධියක්. බර්ත් රයිට් එක කරුණාකල මිනිසෙක් කරුණාකල අහිංසකවයා මං කියන්නේ බුදුරජාන්සේ පිහිච්ච පිරිච්ච වැහිච්ච ගතිය නිසා manussකම අහිංසකම නේ බුදුරජාන්සේක තිබුණ සුවිශේෂී ඒ සර්වඥතා ඥානයක් නමුත් උන්වහන්සේ ධර්මය කියලා අපිට උගන්වන්නේ හැම දෙයකදීම දුක්ඛ සත්‍ය තේරුම් ගන්න බලපං. මේ ශාප සම්බන්ධ ලාභ කීර්ති ප්‍රශංසා වගේ මේ මිනිස්සු අපිට පොහොපු දේවල් අපේ අම්මලා තාත්තලා තමයි මේ වැඩේ කරේ. අපිට මේ පොවපු දේවල් අපේ ගුරු ආමතුත් අපිට මේක කරනවා රාජ්‍ය නායකොත් මේක කරනවා ඔක්කොමලා කරන්න හදන අපිට මේ මොකද්ද දෙන්න හදන බුදුජානනාසේ දෙන්න හදන්නේ සිද්ධාර්ථ රාහුල කුමාරට දෙන්න ගියේ රාජ්‍ය සැප නෙවෙයිනේ රාජ්‍ය සැපෙන් ඇදගෙන ඇවිල්ලා බාර දීලා කිව්වේ මේක මහාන කරපක් කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා දැන් ඒගොල්ල උදේත් ගිහිල්ලා හැන්දෑවෙත් කියලා බණ කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් අපි හැම වෙලාවෙම පැමිණිච්ච මේ දුකට වෛර කරලා කියන්නේ තමයි ඉදන් දුක්ඛ සත්‍යං කියන එක වෙනුවට අපි මේකට ගොඩන කතා ටික බලන්න. මට මේ தත්ත්වයට අද විඳවන්න උනේ අසවලා නිසා. එහෙම නැත්නම් කාල් මාක්ස් කිව්වේ සමාජ පද්ධතියේ තියෙන මේ පන්ති වෙනස නිසා තමයි දුක වෙilla තියෙන්නේ. එයත් කිව්වා මානවයා ස්වභාවයෙන් හොඳයි. මානවයා ස්වභාවයෙන් වාසනාවන්තයි. පන්ති සටන් නිසා කෙලවුණා. ඒ නිසා පන්ති සටන් නැති කිරීමට අපි කොමියුනිස්ට් රජයක් ගෙනෙමු. සදාචාරවාදියා කියනවා මට නිවන් දකින්න පුළුවන් මේ අල්ලපු ගෙදර එක කරදර කරන්නේ නැත්නම් ඌ අල්ලපු ගෙදර නිවන් දැක්කට පස්සේ තමයි මම නිවන් දකින්නේ. නිසන් වනේ තියෙන ප්‍රශ්නේ තමයි කැපකාරයා නිවන් දැක්කට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලා නිවන් දකින්නේ. ඒ තරම් දේවල් කැපකාරකෙන් බලාපොරොත්තු වෙනවා. කැපකාරයා කියන්නේ ගෙදර කන්න නැතුවට මේ ආපු මිනිස්සෙක්. ඒ මිනිස්සු හරියට වෙලාවට ඇවිල්ලිවලා මට කලින් අද්දකෝදන ඇවිල්ලා මේක පිළිගන්නලා ක්‍රමයට කෙරුවේ නැත්නම් මට නිවන් දකින්න බෑ. ඒක අවුරුදු 20 ගානක ස්ටඩි එකක් මගේ වෙන්නේ. එකෙකුටවත් අතේ නෙමෙයි අපි මේක තේරුම් ගන්න ඕනේ කැපකාරය කියන්නේ මේ ගොම්පසල්ලන්න අපි එක. බුත්තේට ගන්න කම කමතට ආපු එක. ඌ අපි බලාපොරොත්තු වෙන ඔක්කොටම වැඩි නිවන් දකි කියලා. ඒ වගේම මේ දායකයන්ගෙන් බලාපොරොත්තු වෙන හරියට ඉරට ඉඳි කියලා. දායකයෝ කියන්නේ පවුලක් කන්නවත් බැරි જાති එකක්. පවුල කන්න ගිහලා තනා ගන්න එක. ඌගේ මොනවද මේ ආසනේ තේරුම් අරගන්න තියෙන්නේ. ඒක තමන්ගේ පය නායකත්වයේ දෙන්නේ. තමන් දැනගන්න එපා. අපි මේ යන්න හදන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මේ හැම දෙයකම තියෙන ඝර්ෂණයක්, දරතයක්, දැවිල්ලක්, තැවිල්ලක්. උක මේ දායකයා නිසා වුණා, කැපකාරයා නිසා වුණා, ඍතුව නිසා වුණා, රජේ නිසා වුණා කියන එක ඒක අර ගේමට කැතයි අපි මගේ වචනෙන් කියන. අපි මේ කරන් ඩික්ලෙයා කරලා තියෙන යුද්ධෙත් එක්ක වරනට ගේමට කැතයි. ඒ නිසා මේ හැකියාවන් ටික හැම වෙලාවෙම දුක අවබෝධ කරන මට්ටමේ දුක අවබෝධ කරන යාන්ත්‍රයට දැම්මනම් එයාට හම්බ වෙන ප්‍රථම ලාභේ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ සියල්ලටම හේතුව මම කියන එක. මම යම කියන එකත් නෙවෙයි අදහස මගේ මේ තණ්හා චෛතසිකේ. තණ්හා චෛතසික නිසා මේ සියල්ලම වෙන්නේ කියන්න කවුරුවත් කැමති. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ මට අසවලයි කොනහනවා. අසවල මට හුනියම් කරනවා. අසවල ඉතු බේදේ මට කරදර කරනවා. ධාතුණුත් මට ඇවිල්ලා කරදර කරනවා. නැත්තම් මට නිවන් දකින්න පුළුවන්. ළඟ තියෙන තෘෂ්ණාව ඈතින් තියෙන්නේ අවිද්‍යාව. නමුත් බුදුරජාණන්සේ ප්‍රධාන කාරණාව මුල් කරගෙන කියන වෙලාවේදී තණ්හාව තමයි පෙන්වන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් අපි මේ හැම දුකටම හේතුව මගේම තෘෂ්ණාව කියලා කියාගන්න ඒ තරම් පෞරුෂත්වයක් නැහැ. තණ්හාය ජායති සෝකෝ කියලා කියාගන්න. ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා කියාගන්න කැමති නෑ. අපි හිතනවා මේ මට ප්‍රේම කරන කට්ටිය, මම ප්‍රේම කරන කට්ටිය නම් මට හරියට උදව් කරනවා නිවනට. මම මේ හතුරු කරන කට්ටියක් ඉන්නවා. මේ හතුරා භවතණ්ණාවේ හතුර තමයි විභව තණ්හා කියන්නේ බෑ භව තණ්හාවටමයි විභව තණ්හාව කියන්නේ කියන්නේ පැත්ත මාර්ගනට පස්සේ. ඒ හැතිලා තියෙන තාක හතුර අපිට ඇතිලා තියෙන භව තණ්හාව නිසා. ඉතින් භව තණ්හා ඇතිලා තියෙන කාම තණ්හාව නිසා. ඉතින් මේ යාන්ත්‍රණය දැක්කනම් මේ තණ්හාවගම ඇති කරලා තියෙන හතුරා. දැයි කියලා බය කියලා සඳහන් කරනවා. කෙලස් කියලා සඳහන් කරනවා. මේ කෙලස් අයින් කෙරුවා පස්සේ නිවන් දකින්න පුළුවන් කියන කතාව නෙවෙයි. මේ කෙලස් මූණට මූණ දාලා තියෙන වෙලාවේ ඒ තෘෂ්ණාවගේ Nirodha ක්ෂය වීම ඇති වෙන වගේම නැති වෙන දෙයක් ඒ නිසා තෘෂ්ණාවත් එක්ක රණ්ඩු කරන්න එපා නඩු කියන්න යන්න නැතුව තෘෂ්ණාව ආවට පස්සේ ඒකේ මුලැමැදාක බලන්න පුළුවන් නම් ඒ Nirodha සත්‍ය කියන එක තෘෂ්ණාවගේ හට ගැනීම වගේම න්‍යාය ධර්මයක් මතුවෙන හැම තෘෂ්ණාවක්ම නිරුද්ධ වෙනවා. අපි ඒක දකින්නේ මොකද තෘෂ්ණාව ගුණත් හට ගැනීමටයි ආසාව. නිසා මේ තෘෂ්ණාය ගුණ කමන්නේ දේක හට ගැනීමේ ආශාව තමයි දුක කියන්නේ. ඒක දුකේ හට ගැනීමක් කියන්නේ. ඒ නිසා ඉන්ද්‍රයන් ප්‍රසාද වුණත් අප්‍රසාද වුණත් වැහිලා තිබුණත් ඇරලා තිබුණත් දෙකම දුක. මේක වැහිලා තියෙන්නේ ඇරලා තියෙන කියලා දන්නවනම් අවිද්‍යාවට ඉඩ නැහැ. කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ චරිසාසී කායිමත් ඕනේ කරන්නේ. තමන්ගේ ක්‍රියාකාරකලම් වලින් පේනවා ඒ මනුස්සයා කෙහෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා. ඒක සමාජයෙන් පේනවා. නමුත් මේ යෝගාවචරය ලෑස්ති නැහැ. එයා හිතන්නේ මේ මට පෙන්වන්න ඕනේ චරිතය පෙන්න ගන්න බැරි වුණේ මට පෙස්සම් ගහපු නිසා. මට විරුද්ධව කට්ටිය කට කතා පතුරවන නිසා. නේ මම නම් හරි ෂෝක්. හරි සුද්ධවන්තයි. මේ පරිසරයෙන් තමයි මේක මට ඇති කරන්න කියලා කියා ගන්නකොට මතක තියාගන්න බුදුරජාණන්සේ මේකට අපට ආදර්ශයක් පෙන්නලයි බුදුරජාණන්සේ අපිට මේ බණ කියන්නේ. ඒක නිසා භාවනා කරන කෙනාට මේක තමයි කීර්තියක් ඇති කරගන්න යන ගමනක් නෙවෙයි මේ. කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න හදන ගමනක් නෙවෙයිනේ මේක. බලය ලබා ගන්න යන ගමනක් නෙවෙයිනේ මේක. ඒ නිසා යෝගාවචරයට මේක අහිංසකව සලකා බලන්න පුළුවන්. දේශපාලනඥයන්ට බෑ. මොකද එයාගේ වෙන પરමාර්ථයක් තියෙන. ඒකට කියනවා පටු પરමාර්ථ කියලා. වෙනම න්‍යායපත්‍යක් තියෙනවා. යෝගාවචරයට නෑ. ඒ නිසා බුදුජානනාංශ මේක නොකියුවනම්, හෙලි නොකලනම් යෝගාවචරය පට බලඟ බඳගෙන හුස්ම අරගෙන විතරක් නිවන් දකින්න කරන්න බෑ. හුස්ම ගත්තට නිවන් දකින්න බෑ. ඒකෙන් ඇති වෙන හැම ගුණයක්ම ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විරති බහිද්ධා වා කායේ කායानुපස්සී විරති ඉන විදිහට අජ්ජත්ත බහිද්ධා දෙකට දාලා බලන්න ඕනේ. ඊට පස්සේ වේදනාසු ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විරති බහිද්ධා වේදනානු වේදනානුපස්සී විරති. Tamanට ඇති වෙච්ච වේදනාවක් ආවනම් ඉතින් මගේ සහෝදරයට තොච්චරම තමයි. අයියාට වෙනම වේදනාවක් මේක අර චීන නිෂ්පාදනය කරන නිෂ්පාදනය කරන බඩු වගේ යුරෝපෙට එකම ප්‍රොඩක්ට් එකක් ආසියාවට වෙනම ප්‍රොඩක්ට් එකක් නැහැ ඔකේ. චීන හැදෙන වෙන තියෙන යුරෝපෙට හදන වෙනම ස්ටෑන්ඩඩ් එකක් ආසියාවට වෙනම ස්ටෑන්ඩඩ් එකක් කියලා. ඒ වගේ මේ වේදනාවේ එහෙම කන්නේ කාටත් එකම වේදනාව. චිත්ත චිත්තානුපස්සනාලිය ධම්මානුපස්සනාලිය සියල්ලටම තියෙන එකයි. අන්න ඒ බව තේරුම් අරගන්න පුළුවන් නම් මේ සමාලෝචනයක් වශයෙන් කියන්න තියෙන අපිට ඉවසන්න බැරිකමක් නැහැ. ලැජ්ජාව තියෙනවා. ඉවසිය යුත්තක්ද ඉවසීම නෝන්ජල්කමක් කියලා බාර ගන්න තියෙනවා. බය ආදු ගතියක් කියලා බාර ගන්න තියෙනවා. ඒ නිසා අපිට බුදුහාමුදුරෝ කිව්වොත් දේශනා කරොත් පෙන්ලා දුන්නොත් දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියලා අපි හිතනවා නෑ. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති නම් කිසි ගේමක් නෑ. ඔකට හොම්බට දෙයක් අනින්න ඕනේ. දැකලා නිකන් ඉඳදන් එපා. කොහොම කොහොම හරි නිකන් ඉඳව ආවල්ලාවන් පෙස්සන් කියලා කවුරු හරි වැරද්දක් කරොත් මෙයා පෙට්‍රල් පුච්ච ගන්නවා. ඒකල අගා ගන්නවා අනා ගන්නවා හැමතැනම. සුති සුතමත් තමයි ඇහුණා. කොහොම හිටපන් මොකද්ද දැන් ඔය වෙල්ත්‍රි වෙලා නෑ නටන්නේ යෝගේ. මේ නර කලබල වෙනවා ගාගත්තා වෙ මට මොකෝ. මුති මුතු මට්ටම් බයිසේ මම විඳිනවා. ගන්ධ රස පහස වශයෙන් විඳිනවා. එච්චරයි. බහිරම ගහක් ගලක් වගේ. විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් භවිෂ්‍යති. මට තේරෙනවා. මේ හිටියොත් මේක රජ වෙයි මේක බලුවේ මොකු කරන්නේ? කොහොමදත් ඌට ඕන දේ හොයා ගන්න. ආනේ ගතිය අපිට නෝන්ජල්කමක් කියලානේ අපිට උගන්ලා දෙන්නේ. ඒක බය අඩුකමක් කියලානේ අපිට උගන්ලා දෙන්නේ. එහෙම නැත්නම් ඇස්සත්තේ අන්දෙක් වගේ හිටුවන් කිව්වොත් මේ ඉතින් මේ ඇස් දෙක කියයි අනේ ඔච්චර පින් කරලාගත්ත ඇස් දෙකේ තියෙන අන්දෙක් වගේ හිටිනවා අපි විශ්වාස කරන්නේ කොහොමද? එහෙනම් මේ තියෙන ලස්සන ලස්සන පෙන්වන දේවල් බැලුවේ නැත්නම් නිකම්ම නිකම්. ඇති වටිනාකමක් තියෙන ඇස් තියෙනවා නම් බලපම් පුළුවන් තරම් බලපම් රෙද්ද උසලත් බලපම් කියලා නේ අපිට හැමදාම උගන්වන්නේ ඒකනේ. ඔබ නිකම් තිබුණාට මදි පොඩ උස්සලා බලපන්. ඇඩ්වර්ටයිස්මන්ට් වල ඒකනේ අපිට උගන්වන්නේ. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්න කිව්වොත් මේ මියුසිෂියන්ස්ලා මොකද කියන්නේ? සංගීතේ ප්‍රේ නොකරන අමනුස්සයෙක් කියලා ලියන ඔටෝබයෝග්‍රැෆි වල. සංගීතේ රස විඳපන්, අපුවාම රස විඳපන්, නිකන් ඉන්න බා රස විඳපන් කියන. ඉතින් රස විඳින්න අපි විශ්වවිද්‍යාලයට යනවා, සෞන්දර්ය විද්‍යාපීඨයට යනවා, සංගීත රස විඳිනවා. ඊට පස්සේ ගන්ධ රස පහසට වෙනම කම්පැනි ඇවිල්ලා කියනවා ඔය ඉඳුරන් නිකන් තියාගෙන ඉන්න එපා. විඳපල්ලා. ඌක නිකන් හිතන් දෝ නැති වෙනවා. පුළුවන් තරම් උඩ දාපල්ලා කියලා. එහෙ තැනකනේ අපේ දරුවෝ තල්ලු කරන්නේ. අද තියෙන අධ්‍යාපනයේ තල්ලු කරන්නේ එතනනේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඉන කියනකොට මෙහෙම දෙකන ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන්. දැනුම ඇත්තේ මෝඩෙක් වගේ හිටපන්. හයිය ඇත්තේ කොන්දපන් නැති වගේ හිටපන්. බැරි නම් අඩු ගන්න මලමිණියක් වගේ හිටපන් කියලා. මේක නෝන්ජල්කමකට දාලා නෙදී. මේක කිව්වොත් ඒක නා ජනප්‍රිය වෙන්නේ නැත්නම්කට ගිහිල්ලා තියෙන මොකද ඔක්කොටම වල තියෙන ගැහුවක් ගහපන් බැන්නොත් බැනපන් මම බලා ගන්න ඉතුරු ටික කියන එක අපි කියන්නේ ඒ නිසා මේ ධර්ම එකක්වත් නැති ගතියක් පේන්නේ කාගවත් సంతානෙක ඒ ධර්ම වලට නිසි තැන දීලා අගේ ආඩම්බර දෙන්න බැරි නිසා අපිට භාවනා කරනට ආහනපානි කරනකොට සද්දයක් ඇහිච්ච ගමන් හිත නරක කරගන්න වේදනාවක් එනකොට හිත නරක කරගන්න හිතවිල්ලක් එනකොට හිත නරක කරගන්නවා මේක මාව කණ්ඩ ආපු හතුරෙක් කියලා. සක්මන් කරනකොට මත් වෙන ගතියක් ආවොත්, නිදිමත ගතියක් ආවොත්, රූප පෙනිච්ච ගමන් හිතරක් කරගන්න මේ ඔක්කොම මගේ කරගන්න. මේ වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් කිසිම ගුරුවරයෙක් කවදාකවත් දෝෂයක් කියන්නේ අපිට බැරි කිසිම දෙයක් වෙච්ච හැටියට වාර්තා කරන්න බෑ මොකද විය යුත්තක් අපේ හිතේ තියෙනවා. ඒ විය යුත්තක දායකව දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පිළිච්ච ගතියට යොමු වෙච්ච එකක් නෙවෙයි ඒක නම් පොළවේ අත ගහලා කියන්නේ. විය යුත්ත වෙලා තියෙන්නේ වෙන මොකද්දෝ ලෞකික භෞතික ලාමක ආශාවක. ඉතින් ඒ නිසා මේක අපි වගේ පිළිස් එකිනෙකාට කතා කර ගැනීම මේ බුදුජාන් වහන්සේ කියන පිළිච්ච වැහිච්ච චරිතේ නැත්තම් මේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තමගේ ප්‍රകൃතිය පේන්න ආරෙන්න. ඒකත් එකවර පේන්නේ නැහැ. බොහෝ කාලයක් පේනකොට ඒකේ තියෙන ලස්සනම ලාභේ ප්‍රංශේ ගැඹුරින් පෙන ප්‍රශ්නේ දැක්කනම් උත්තරෙත් දෙතනවා. ඥානතෝ බික්ක වේ පස්සතෝ ආසවණං khයන් වදේ. මානේ මේ ආශ්‍රයන් ඡේ වෙන්නේ දකින්න කෙනාට විතරයි, දන්න කෙනාට විතරයි. මේ වසංගන කෙනාට එහෙම නැත්නම් ෂටමායවි ධර්ම අහුවෙලා ඉන්න කෙනාට ඒකම ආශව ධර්ම වලට පොහොරක් වෙනවා. අනුශේ ධර්ම වලට පොහොරක් වෙන එක දෙන්න එපා. පුළුවන් තරම් මේක ඉස්මතු කරගන්න. ඉස්මතු කරන්න අපිට බුදුහාමුදුරුවෝ වාංගුව පෙන්නලා තියෙනවා. පොඩි දරුවා පෙන්නලා තියෙනවා. කැලේ පෙන්නලා තියෙනවා. අන්න ඒ වගේ මේ අහිංසක தත්ත්වයටපත් වුණා නම් අපිට ලැබෙන නිවනට මෙපිට ලැබෙන ප්‍රධානම විඳින්න දකින්න පුළුවන් දේ තමයි අසහනේ නැතුව ජීවත් වෙනවා. ආතතියක් නැතුව ජීවත්. හැබැයි මතක තියාගන්න වටේ ඉන්න සේරම කරන්නේ ආතතිය දාන එක තමයි. අසහනේ දාන එක තමයි. ඒ කොච්චර දැම්මත් බුදුහාමුදුරු කියනවා කෙලින් කරපු ඉදිකට්ටක් වල කොච්චර අබ වැක්කිරුවත් කොච්චර වැලි වැක්කිරුවත් මිදිකට්ට මුදුන මුකුත් හිටින්නේ නැහැ. ඉදිකට්ට මුදුන එන්නේ එන්න තව තව උල් වෙනවා. මේ පැත්ත වැටුනොත් යට වෙනවා. ඒ වට්ටන්න එපා. එළඹ සිට 100 ගතකරන ඔය මොනව වැක්කිරුවත් ශිකරය මුදුනට කෙලසන්න බෑ. වක්කරන එක නතර වෙන්නේ නැහැ. සමාජය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඒක නිසා හැම කෙනෙකුට මේ තියෙන ශක්තිය බැලුවොත් ඒකිනොත් තියෙන මේ බර්ත් රයිට් එක යන තම උපත්යෙන් ලැබිලා තියෙන මේ ශක්තිය බැලුවොත් අපේ ප්‍රමාණය අපි දන්නේ නැතිකම නිසා අපි රූප ප්‍රමාණය අල්ලනවා. අපේ ප්‍රමාණය අපි දන්නේ නැහැ අපි ගෝස ප්‍රමාණය අල්ලනවා. ලුක ප්‍රමාණය අල්ලනවා ධර්ම ප්‍රමාණය ඒකට ගිලිහෙනවා. ධර්ම ප්‍රමාණය ඇල්ලුවොත් කදාක රූප ප්‍රමාණයට යට වෙන්නේ නැහැ. ගෝස ප්‍රමාණයට යට වෙන්නේ නැහැ. ලෝක ප්‍රමාණයට යට වෙනකොට ඒ නිසිතන දෙනවා. එතකොට අපිට පේන්න පටන් ගන්නවා. අපිට බුදු වෙන්න නම් බැරි වෙයි. එහෙම නැත්නම් සම්මා සම්බුදු වෙන්න බැරි වෙයි. මේ බුදුහාමුදුරුවෝ වර්තමාන චිත්තක්ෂණය පවත්තන හිතට ඒ ක්ෂණ සම්පත්තියට එනතම් මේ ක්ෂණ මාත්‍ර සතියට ක්ෂණ මාත්‍ර සමාධියට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් දකින්න ඕන නම් බුදුන් ක්ෂණ මාත්‍රව සතිය ජීවත් වෙන්න. ක්ෂණ මාත්‍ර සමාධියට යන්න. ක්ෂණ මාත්‍ර මෙනෙහි කිරීමට යන්න. ඒකල පුළුවන් තරම් වැඩි කරන්න වැඩි කරන්න ධර්මයේ තියෙන. ධර්මයේ තියෙන මේ මාත්‍රා වශයෙන් ලබන ක්ෂණය සති මාත්‍රාව මාත්‍රා දෙක තුනට දික් කරන්නයි ධර්මයේ තියෙන්නේ. ඒකට දක්වන ආදර්ශය තමයි දඟලන පිරිස තමයි සංඝයා කියන්නේ. අවශ්‍ය මූලික සුදුසුකම තමයි සීලය කියලා කියන්නේ. එනිසා හැම වෙලාවෙම බලන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සහ සීලයට තමන්ගේ තියෙන විශ්වාසයේ නැත්නම් අනිත්‍යව පැත්තක දාලා මේක ඉස්සරහින් තියාගෙන කටි වැඩි වෙනවා නම් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙනවා නම් මේ කුඹුපම උපමාවේ තියෙන ධර්මසාරය තමයි ලබා ගන්න පුළුවන්. කොයි එකනා කොයි එකට වැඩිය ලොකුයිද පොඩිද කියලා බුදුරජාණන්සි මේක කියන්නේ. මම මේ දේශනා පදනම් කරේ සම්මුතිය අනුව පිහිච්ච පිරිච්ච වැහිච්ච කෙනා උතුම් කියන අදහසෙන් නමුත් ඒක බුදුරජාණන්සි ඒක නිගමනයකට ගෙහිලා නැහැ. බුදුන්සේ කියන්නේ මේ தত্ত্ব හතර දකින්න. ඒ නිසා සමාජයේ ඉන්න මේ හතර දෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙන යෝගාවචරයක් වෙන්නේ. සමාන අයිතිවාසිකමක් තියෙන ඉදිරියට යන්න. හැබැයි ඉන්න තැන දැනගන්න ඒ දැනගන්න මේ මිනුම් දණ්ඩයි බුදුරජාණන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. මේ වගේ පිරිසකට ඒකේ තියෙන අදාළතාවය වැඩි. ගංගෙවල් වල ඉන්න අමුදරුවන් රකින්න පිරිසට වැඩිය. ඒක නිසා හම්බ වෙච්ච මේ අවස්ථාවේදී පුළුවන් තරම් ඇති හැටිය ඇති දේ ඇති හැටියට දැකගෙන නැත යථා භූත ඥාන දර්ශනය කියනවා. යථාව දර්ශනය කියලා කියනවා. එහෙම නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. අන්න ඒක වඩා වර්ධනය කර ගැනීම සඳහා ශිරු දිනාට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කීපයක් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් අපිට ධර්ම සාකච්ඡාවක නාමයේ අපි උදැති ධර්ම දේශනා කරපුවාම පරණ චාරිත්‍රාක් විදියට දේශනාවෙන් පස්සේ පොඩි වෙලාවක් ගන්නවා ධර්ම සාකච්ඡාව සඳහා කාට හරි මේ මතිමතාන්තර මත නැත්තම් තමන්ගේ භාවනා මත ජීවිතයක් තියෙනවා එහෙම නැත්තම් අපි දේශනාව સમાප්ත කරමින් ettavata chati gata sajjahana පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා බලන්න ගියොත් අමාරු වෙනවා. පෙන්නන වෙලාවක් එනවා. පෙන්නන වෙලාවක් එනකොට ඒක වෙන ස්වරූපයෙන් බැලුවොත් ධාතු පෙන්වන්න හදන වෙන ස්වරූපයෙන් බලනවා කියලා කියන්නේ ප්‍රශ්නේ පටලවා ගන්න. ඒ වෙලාවේ මේ පෙන්වන්නේ ධාතු බව දන්නවනම් ඒක ලොකු සංහස බොහොම අහිංසකෝ කියනවා. යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒකල වෙලා කතා කරන්න පටන් ගන්නවා. කතා කරන බඩම වෙන්නමකින් කතා කරපුවා ඔක්කොම අවුල් වෙනවා. මේ යන්නේ ධාතු බව ධාතු ඇවිල්ලා උද්දීපනය කරලා පෙන්වන වෙලාවක් වෙන භාවනාව. ඒකේ ඉන්නේ අනිවාර්යයෙන්ම හිත ඇතුළට ආවට පස්සේ. හිතට ආවට පස්සේ වගේම පැමිණෙන දේ මූණට කෙල ගහන්න නැතුව ඉන්න ඕන. පැමිණෙන දෙයට උනතුරුවක් කරන්න නැතුව ඉන්න ඕන. පැමිණෙන දෙයට අරියාදු කරන්න නැතුව බලහන් හිටියොත් හැම වෙලාවෙම තියෙනවා මට මතුවෙන. හොඳට ඉස්මතු වෙලා පේන. එතකොට මේ යෝගාවචරය ඒ ධාතුන් ඇවිල්ලා පෙන්වන්න හදන වෙලාවට යාට වෙන නමක් කියලා කතා කරුවොත් ඉවරයි. එතකොට මේ ප්‍රයෝජන ලැබෙන ධාතුන් වහන්සේ ධාතුන් වහන්සේලා ධාතුන් වශයෙන් පේනවාදී මේ ධාතුන්ගේ භාෂාව කියලා තේරුම් ගත්තොත් එයා විශ්ව ඥානයකට මොකද ධාතුන් සලකන්නේ මේ මම ඉන්නේ පණ ඇති එකද නැද්දද ගානුද පිළිමද එයා දන්නේ ඒතකොට මේ ධාතුන්ගේ භාෂාව නිකන් හරියට ජාත්‍යන්තර භාෂාවක් ඉගෙන ගන්නවා වගේ. ජාත්‍යන්තර විනිමයකට අපේ මුදල් හුමාරු කරගත්තා. ඊට පස්සේ ඕන තැනකට දාන්න පුළුවන්. ඉතින් මේ ධාතු හොයන්න ගියොත් අමාරු වෙනවා. එයා වෙලාවක් ඇවිල්ලා මතු කරලා බලන්න. මතු කරන වෙලාවේදී යෝගාවචරයේ ධාතුන්ගේ භාෂාව දන්නේ නැත්නම් යා කියන කන කහනවා, නුමුණ කහනවා, බඩේලී යනවා, මේ heart attack අනම්මනම් කතා කරනවා. එයා දන්නේ මේ ධාතු ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ ධාතු ක්‍රියාත්මක වෙනකොට යෝගාවචරයට වැටහෙන දේ තමයි ඒක අනපේක්ෂිත දෙයක් හැබැයි දරන්න පුළුවන්. ධාතුන්ගේ ස්වභාවය තමයි අනපේක්ෂිත. කදාක හිතමුන තිලාට ඇවිල්ලා මේ පැත්ත සීතල වෙනවා, මේ පැත්තට උණුසුම වෙනවා. මේ පැත්ත බර වෙනවා, මේ පැත්ත හැල්ලු වෙනවා. මෙහෙම ඉඳපු ගමන් නිදිමත කම්පන ගතිය එනවා. මේ එනකොට තේරුම් ගන්නවා මේක කවදාකවත් මේ වෙලාවට ගැළපෙන වැදගත් 아무ත් එක් නෙවෙයි. නමුත් දරන්න පුළුවන්. ඉතින් ඒකට මම පරණ හින්දුවක් හොයාගත්තා. අකලට වටවරා වරුසාවක්සේ. අපල දිනකා සුබ දසුණක්සේ. ඇයිදෝ යලි ආවේ. ඇයිදෝ යලි ආවේ. ඔබ ආවට ඉන්න මට පළක් නැහැ. ඔබ මට පිළිගන්න කෙනෙක් හිතක් නැහැ. රජි රජෙකුට හිමි වූ රජිනේකී අදමා සතුටයි කිරුල අපේ තාතනාදට ඇල බයිල කියලා කියන්නේ. අසුබ දිනකාව සුබ දසනක් වගේ එනවා. දැන් අපි හිතන්නේ මේ නාය කහනවා කියලා. මේ නලියන ගතිය කියලා අපිට තේරෙන්නේ. අපි මේ ඉඳුරන්න සම්බන්ධ කරනවා. මේ කන බර වෙනවා. මෙහි නලියනවා. ඒකට අපි ඇඟේ කෑලි දාලා නේ කතා කරන්නේ. ඒ කියන්නේ ධාතුන් තුච්ච කරලා ධාතු මේ ධාතුන්ගේ තියෙන සුද්ධ ගතිය නැති කරලා අපි ඇඟට සම්බන්ධ කරා. ඒ තමයි නොදන්න කම. එතන මම කියන්නේ මේ නලියන ගතිය කණේ වෙන්න පුළුවන්, කටේ වෙන්න පුළුවන් ධාතුන් නිවසල කරන්නේ ඒ ගති භාව ස්වභාව දකින්න පුළුවන් නම් බුදුරජාණන් ලොකු සංසය දීලා තියෙන එක බණක ධාතුන් මේ තරම් දක්ෂ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක පෙන්නද්දී නොදකින්න නොපතන්ට අපි කොච්චර තුච්ච වෙන්න ඕනද මෝඩ වෙන්න ඕනද තණ්හා බරිත වෙන්න ඕනද ධාතුන් කිසිම කෙනෙකුට මායන්න මායින් කරන්නේ නැතුව මේ නිතරම ඇති වෙන නැති වෙන එක පෙන්නනවනේ. භාවනා කරත් නැතත් ජීව වස්තු වල නමුත් අපිට ඒක මයිලකට එනකොට මට දෙමයි කන කහනවා. මගේ බඩ රිදෙනවා. උඩ යන්න හදනවා. ආලෝක පේනවා කියලා අපි ඒක අපේ කැලිය වල සම්බන්ධ කරගන්නවා. අර අර සුද්ධ ධාතු. ඒක කියනවා මේ මේක සුද්ධ සංඛාර පුඤ්ජෝ ඒ හුදු සංස්කාර පුංජයක් තියෙන මේ කට කහනවා, නලියනවා, බඩන තියනවා කියලා. ඒකේ මේ බඩකට කියපු ගමන් ඔය එතන නතර වෙනවා. කටවඩ කියන්නේ නැතුව ධාතු වශයෙන් ගත්ත කම යනවා. යම් කිසි කෙනෙකුට රෝගයක් ඔළුවට දානවා කියන එක හරිම ලේසියි. අර කිව්වොත් එහෙම නිදා ගන්න බෑන අද හැන්ද වෙනකොට ඔයාලට ගියාම බප්පේ මේ වෙත්ත බර වෙනවා කිව්වොත් බර වෙනවා. ඌ හෙට ඉඳලා මේ අන්ත බලයි. යාර ඉන්දියාවේ මිනිස්සෙක් කියනවා තව අවුරුදු 40කින් ඉන්දියාවේ 140කට දිවැඩිය වෙනවයි කියලා දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා. ඒක උකින කොහොමද මිනිස්සු වෙන්නේ අපි චපාති කන්නේ? අපෙන් තමයි ස්වර්ණාලි හාල් ගෙනලා උන් කන්නේ. අපි තමයි ඒක හදන්නේ. එන්නේ නැහැ. හැබැයි උන් කියන දේ ඇහුවොත් එනවා. ඒක ජනමාධ්‍ය කියන්නේ. තුන් සැරයක් කිව්වොත් දෙම ඉන්දියාවට තව අවුරුදු 40කින් එනවා කියලා ඉන්දියාව කරබන් හිටියොත් 40කින් දෙවැඩිය වෙනවා. ටිකක් බම්බු ගහගන්නේ උඹට දෙවැඩිය. අපි හොගනම් ගන්නෑ මට දෙවැඩිය නෑ. එන්නේ එන්නේ ඔය කවුරු ලේවල 140ක් තියනවා කිව්වත් සීනි 80ක් තියනවා කිව්වත් ගණන් ගන්න තු වැඩ කරොත් මොකක්වත් නැහැ ඔය සීනි වැඩි වුණා නම් අඩු වෙනවා ඌ ඒ වෙලාවට ස්කූල් එකේ ඉන්න එකයි තියෙන්නේ සීනි වැඩි වුණා කියලා ඩ්‍රයිවිං කරන්න යන්න එපා ස්කූල් එකේ ඉවා ඉවරයි මේ ශාරීරික විතරෝ එක බයියෙකුලකට දැනුව නැහැ ඔය කිසිම රසායනික මේ ස්ථානික මේ කිමිකල් ලැබ් එකක් නැහැ මේ ඇඟ විතර. මේ ඇඟට පොඩ්ඩක් කියන්න උඹලා පොඩ්ඩක් මාසියා පොඩි අප්සෙට් එකක් තියෙනවා පොඩ්ඩක් විවේක වෙන්න. විවේක වෙන්න බැන් නම් ඌ කඹරනවා. ලෙඩක් ආවම විවේඳ පුළුවන් නම් ඌ සක්විත කියලා මං කියන්නේ. ලෙඩ වුණත් විවේක වෙන්න බැන් නම් ඌ කඹරනවා. ලෙඩ වෙච්ච ලාක විවේක වෙන්න පුළුවන් නම් ඌ සක්විත ඌ ලෙඩ විවේක වෙනවා නැතිලා වෙන කරනවා. කවුද අපිට නියෝයස්ත ආදන්නේ? අපි කාහරයට වැඩ කරනවා ඌ කියලා ලෙඩ වුණත් වැඩ කරනවා නැත්නම් වැඩ කරනවා. ඒ නැත්තම් විවේක දෙන වෙලාවේදී ලෙඩ වුණත් විවේක නැති නෑ නෑ එහෙම දෙයක් නෑ. Body knowledge. ධාතු මනසිකාරය හොඳ ලස්සනට කියලා දෙනවා අපට. ඒ කට්ටිය වැඩ කරන්නේ න්‍යාය ධර්මයකටනේ. ධාතු වල කියන චිත්ත න්‍යාම ලෝක න්‍යාය ධර්ම. ඒ න්‍යාය ධර්ම විරුද්ධ යෑම තමයි ශිෂ්ටාචාරය කියන්නේ. විරුද්ධ යෑම තමයි හැම ප්‍රොෆෙෂන් එකක්ම 13 විස්තර විරුද්ධ යෑම. සෝබා ධර්ම විරුද්ධ යෑම. ඒ නිසා රස්සාව කරන ගමන් බලන්න අපි සල්ලි වෙනුවෙන් මොන කැඹිරිල්ලද කවුරන්නේ? අපිට පැයටක් වැඩ කරනවා නම් ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. පැය 16ක් තියෙනවනේ භාවනා කරන්නේ. මුණ්ඩ වෙලා තියෙන පැයක්වත් නැන්නේ භාවනා කරන්නේ. මේ හට වැඩ කරලා ඊට පස්සේ මේ 16ක් කල්පනා කරනවා. ජීන භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකක් වගේ ඉතින් මොකද ගන්නේ ත්‍රිවන්දම දේවත්වයෙන් පත්තු කරා වගේ. ධාතු මනසිකාරය ආවත් ඌ කට රිදෙනවා බඩ රිදෙනවා කියලා කියන්නේ. ධාතුන් දන්නේ නැහැ. ඒක නිසා දුක්ඛාන්ත කියලා තිනා ආනපාන සතිපතේ වෙන්න ඇති. යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. දැන් බබාලා අඬනකොට බබා කියලා අඬන්නේ නැහැ කිර දීපන් කියලා. බබා කියලා අඬන්නේ නැහැ කන කහනවායි කියලා. බබා කියන අඬනකොට අඬන්නේ නැහැ ඔළුව උකුණු ඉන්නවා කියන මවුනෝනේ නෙදන්නේ. එයා අඬනවා. ඒකේ ධාතු මනස්කාරයල කතා කරන භාෂාව ජාත්‍යන්තර භාෂාව නෙවෙයි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. අපි ගුණෙක් කියනනම් කියපන්කෝ යකෝ. මට මේ පොල් ගන්න තියනවා කියලා බබාට වෙලා හරියන උකුණ කියන කිව්වනම් අරන් දාන්නේ. ඌ කල කටට කෙල බිමිනවා කියලා අපේ අම්මා කියන්නේ. උකුණ එනවා කට කිරිපණ එනවා බොක උඩ තියන්න පුතියනවා. ඒක අම්මා දන්නවා මේ පසපැති කිරිපණුව ඉන්නේ කොයි තියෙන ප්‍රශ්නේ ඌ පෙරලෙන්න හදනවා අනිත් පැත්තේ. ඉතින් පසර ගහලා අනිත් පැත්ත හැරලා කොට්ටේට හිර කරලා තිබ්බට ඌට කිරිපණ වෙන්න බව අම්මා දන්නේ නැත්නම් ඌට කියා ගන්නත් බැරි නම් කිරිපණෝ ඉන්නවා. ඒක අපිට ධාතුන් වහන්සේලා ධාතුන් වහන්සලා කියන වචනේ මට වැරදිලා එනවා. නැත්නම් හතරමා භූතය කියන්නකෝ. ඔය භූත දෝෂ වලට මේ ගුරුකම් කර කර නටනවා වෙනකොට මේ භූතයා මොකද්ද කියන්නේ කියලා අහන්න ඒකට කන්දපණ නැහැ. ඒ නටන භූතයන් පොඩ්ඩක් නටන්න හරින්නකෝ. ඊට පස්සේ විශාල සාන්තියක් එනවා. වේදකම් කරපු ගමන් ඒ සාන්තියක් නැහැ. ඒ වේද ඒ ලෙඩේ අල්ල යනවා. ඒ ලෙඩේ හේම අල්ල බලනවා. වෙදකමින් තමයි ඒ ලෙඩ එහෙම අල්ලලා දෙන්නේ. ඉතින් අපිට පුළුවන් 60ක් විතර ඉන්න ලෙඩ වෙදකම නැතු සමහර වෙදකම් තියෙනවා. ඒවට අවශ්‍යයි. රසායනික අවශ්‍යයි, ශල්‍ය කර්ම අවශ්‍යයි, බෙහෙත් අවශ්‍යයි. ඒක බොහොම පොඩ්ඩයි. මේ ඉන දේ ධාතුන් තේරුම් ගන්න නැතිකම නිසා ඒ නිසා යෝගාවචරයට නස්සත්‍රේ වෛද්‍ය ශාස්ත්‍රයේ බෙහෙත් පැල එහෙන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ ඇවිල්ලා පිටින් වක් කරලා අර එහෙම ඉඳගෙන උපස්ථාන කරලා කරන්න බෑ. නිසා ඒ ධාතු පරිසිකාරයේ කාටත් ප්‍රජාතන්ත්‍රවාදීව සලකනවා. අපි ඒක වෙනුවට මේ নানা ආකාර උපක්‍රම සහ ඒජන්තවරුපත් කරගෙන තමයි වැඩේ වන කරගෙන තියෙන නිසා හිතනද අරණ්‍යගත වෙනකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ මිනිස්සේ හැන්දෑවේ ගොම්මනේ යනකොට මුලක් කියලා අඩිය තියලා සර්පෙක් කාලා වැටුණට පස්සේ යාදම කෑ ගහලා වැඩක් නැහැ හොයන්න කවුරුත් නැහැ මොකද ඉතින් සතුටින් මැරෙන්න පුළුවන් මේක අරන්නේ කියන්නේ දැන් එහෙම ෆස්ට් ඒඩ් බොක්ස් එකක් තියන්න ඕන හදිසිය ගන්න ටෙලිෆෝන් එකක් තියන්න ඇම්බියුලන්ස් එකක් තියන්න ඕන ඩ්‍රයිවර් ඔන් බෝඩ් ඉන්න ඕනේ මොකද සර්පෙක් කව දක්කලා ස්පිටාලෙ ගෙනියන්න ඒකල අරන්නේට එන්නත් ඕනේ කන පැලෙන්න ගහන්න ඉතනවා අරන්නේ කියන්නේ මොකද්ද කියලා දැනගල්ලකෝ කැමති කෙනා පොහොසත් කෙනා ඇවිල්ලා උදව් කරන එක වෙනම දෙයක්. නමුත් එනේ අක්කෝ බලාපොරොත්තු වෙන මේ අරණ්‍ය කියලා කියන්නේ ඉන්ෂුරන්ස් වලින් කවර් වෙච්ච මේ හොට්ලයින් තියෙන මේ ස්ටෑන්ඩ් බයි ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න රනින් කාර් එකක් තියෙන දන නෙමෙයි. ඒ ඒ මම ඩගටි මම දැක්ක දවසක අරිදම් සාංශේ වදනකට පෙර වදනකට කියලා තියෙනවා. මේ අරණ්‍යයට එනවයි කියලා කියන්නේ හදිසියෙ මරණයට පස්සේ අඬන්න දෙන්නේ නැහැ. දැනුම් දෙන්න කෙනෙක් නැහැ. උට සුවසේ මැරෙන්න පුළුවන්. ස්පිතාල ගෙනිච්චට පස්සේ කට්ටු ගහලා රේන් විදලා අපාය දෙන්න තියෙන ටික තේරම දෙනවනේ. උට ඇත්තටම කියන්න ඕන ගෙනියන්න එපයි කියලා. ගෙනියන්න විදියක් නැහැ. මොකද වටේ ඉන්න කට්ටිය වට කරනවා. ඒක නිසා ඒ තනියම මැරෙන්නවත් තියනවා නම් විශාල ලාභයක්. විශාල ලාභයක් අනේ මට හිතෙනවා මගේ මරණය කොහොම වෙයිද කියලා මට එනවා කවුරක්වත් නැති තැනක ඉතින් ආපු ලෙඩේ සෙම ටිකක් එළියට ගෑවිලා වමන ටිකක් ගිහිල්ලා පාචන වෙලා එහෙම එතන මැරලා යනවනම් ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ පරියන්කේ මෙහෙම බද්ද පරියන්කේ ගහනිනකොට එහෙම මැරිලා ගියා. මොන තරම් ආදර්ශයක්ද කියලා. එහෙනම් පින්නපාත යනකොට පාරෙන් පල්ලට ඇදගෙන වැටෙන එහෙම මැරුණා. ඉවරනේ. ඒක ආදර්ශයක්. ඉතින් ඒක උඩ දායකස වට හරි ලැජ්ජයි. අපේ ස්වාමීන් වහන්සේනෝ පින්නපාත යනකොට ඇදගෙන වැටලා මැරිලා. අපි හිතනවා භාවනා කරනකොට ඇදගෙන වැටලා මැරලා කිව්වොත් එහෙම ඉතින් ඒගොල්ලෝ එහෙ ඉඳලා පශ්චාත්තාප වෙනවා. මොකද මේ දන්නේ සාසනය කියන්නේ දන්නේ අරණ ජීවිතය කියන එක දන්නේ යෝගාවචරය කියන එක දන්නේ ඉතින් ඒක ධාතු ප්‍රතිස්කාරයට අපි පිළිවදින්නේ හතුරෙක් ආවා. හතුරෙක් ආවා. ඉතින් මම ගොඩක් කතා කරා මම දන්නේ අදහස් කරන ප්‍රශ්නට උත්තර ලැබුණාද? දුක්ඛ සත්‍යයට. දුක්ඛ සත්‍ය. ඔක්කොම දුක්ඛ සත්‍ය. ඒක එක්කක් දන්නේ ඔය එක එකක් දන්නේ නැහැ මේ ලැබෙන හැම ධානයක්ම මේ ඉර්ධියක්ම හැම එකක්ම ලැබෙන දුක්ඛ සත්‍යයට බව දන්නේ නැහැ. මොකද කැමැත්තක් නැතුව ගන්න බෑ. ගත්තට පස්සේ ඒකට කැමැති නොවිත් බෑ. ඒක සමුදේට අහු වෙනවා. ඒකේ ගෙවන් වීම තමයි නිවන කියන්නේ. හුඟෝ ලොකු දෙයක් ලැබලා ගෙවන් කරන ලොකු ජොලියක් තියෙනවානේ. අපි කියන්නේ ලොකු පොසත් එක්ක ඇවිල්ලා පැවිදුනාට පස්සේ ඒකේ අබිනිෂ්ක්‍මණේ වටිනාකමක් තියෙනවානේ. ඒ වගේ ඔක්කොම ලැබලා උදේ පාන්දර බිමෙහෙන කෙලපිඩක් වගේ. ඒක හෙලලා දාන්න පුළුවන් නම් ඒ තමයි ලැබිච්ච ඔක්කොම ටික. ඒක නිඳ කරනවා නෙවෙයි. අපි ආයාසයෙන් උපයන්න ඕනේ ඒක. උපයන්න ඕනේ. දුක්ඛ සත්‍ය බව දැනගෙන උපයන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ අඩු ගන්න කියනවනේ මේ අපි වඩන සතිය දුක්ඛ සත්‍යට වැඩෙන්නේ. මේ සති ධර්මය දුක්ඛ සත්‍යට වැඩි ගතට වැඩි විසිකරපන්. ඕක ඔළුව උඩ තියාන කරඬු වගේ තියාන යන්න ගියොත් ඔළුව කනවා. සතියරත් කියන්න ඕනේ බබා යනකොට ටටා. බයි බයි. බලයන් ඌට යන්න බෑ වෙනවා. අපිට අදාළ නම් වස්තුව අපිට අදාළ නම් ධ්‍යානය අපිට අදාළ නම් අභිඥා දැසිකලී ඉඳගෙන හිටියත් එනවා. අදිෂ්ඨාන කරන්න කියලා විතරයි කියන්නේ මට අහවල් ධ්‍යාන ලැබෙවා කියලා අපි කියරගෙන යන සාමාන්‍ය ඵල සූත්‍රයේ මම ඉඳස ලොකු සානසිකව මේ තාඨමනසවත් අපිට කාටවත් අභිඥා නැහැ නේ ධ්‍යාන නැහැ නේ කොහොමද උකට ඔබ අඳ කියලා දෙන්නෙත් නැහැ නේ කියලා. ක්‍රමේ. ඊට පස්සේ කොහොමද සාමාන්‍ය ඵල සූත්‍රය ගන්න. ඒක මොකක්වත් නැහැ. ඔක්කොම කරලියලා කියනවා මට දිබ්බචක්ඥානෙ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරනට එනවා. ඊට පස්සේ මම පාවොක්සයිඩ්ත් එක බලනකොට ඒ සාන්ති කිව්වා මේ ධ්‍යාන 8යි මේ එක ධ්‍යානයකට රූප ධ්‍යාන 4යි අරූප ධ්‍යාන 4යි 8යි 64ක දාන ලැලක් ඇඳගෙන ධ්‍යාන ටික මේ අතටයි මේ අතටයි දිගටම විනාඩියක් ඇතුළත 64ට මේ යන්න හදාගන්න කිව්වා. කාම ආනාපාන පළවෙනි ධ්‍යානයේ ඉඳලා 2 3 4 ඊට පස්සේ අරූප ධ්‍යාන 4යි. ඊට පස්සේ ආලෝක කසින 4යි. පඨවි ආපෝ තේජෝ 4යි. ඒ අතේ ඒ ධ්‍යාන 8ටම ධ්‍යාන ක්‍රීඩා දිගට කරලා කරලා කරලා ඉස්සලා කරන්න යන මාස ගානක් යන පස්සේ අඩු කරලා ඉවරලා පැයකට දාගන්න ඊට පස්සේ විනාඩි 30කට දානවා එක විනාඩියකට හැම එකේම දුවන්න පුළුවන් විදිහට හදාගත්තට පස්සේ අදිෂ්ඨාන කරපුවාම එනවා කියලා පොඩ්ඩක් පතා කරලා බලන්න ඉතින් පුළුවන් ඈ හිනා වෙන්න එපා මොකද මේ ඔය දෙල්ලන් නෙවෙයි ධානා විඥා කියලා කියන්නේ හොඳ දෙයක් එකම දෙයක් තියෙනවා දුක්ඛ සත්‍යයට වැඩේ දැන් අපි ගෑණියක් ගන්නකොට දන්නවනම් ඒ ගෑණියක් ගන්න ජීවත් වෙන එක දුක්ඛ සත්‍යයට වැටෙන්නේ කියලා මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. අපි ඔක මේ මේ සුඛ සත්‍යයට දාගත්ත ගමන් උන්ද දන්න වැඩි. උන්ද දෙනවා කුඩුම්බිය ළඟේ මල්ලා මිරිකනවා කියනවා දුක්ඛ සත්‍යය. එච්චර. ඒ දුක්ඛ සත්‍ය බව දැනගෙන මේ ලෝකේ තියෙන ඕනම සුඛ සුඛභෝගී දෙයක් මොනව පාවිච්චි කරත් බුදුහාම කියන්නේ අතේ තුවාල නැත්තම් ඕනේ වසභාජන රත දාපන් විස ශරීරගත වෙන්නේ නැහැ. දැනගෙන තියෙනවනේ මේ හැන්ඩල් කරන්නේ දුක්ඛ සත්‍යය කියලා. ඒතකොට ඒ දැනුම යාට නැහෙනේ. මම යාට තියෙන අවිද්‍යාව මම සැපේ මෙයාට මම සැප දෙන්නේ මම දන්නවා මේක දුක්ඛ සත්‍යය කියලා. දන්නවනම් කවදාකවත් එයාට බෑ ටර්ම්ස් ඉන්ටර්ප්‍රිට් කරන්න අපි දන්නවා අපිට විද්‍යාව තියෙන තම සාක්ෂාත් කරන්න මේ හතුරුවන්නේ දුක්ඛ සත්‍යය. හරි ගියත් දිනු වැරදිමත් දිනු. ඉතින් අපි මේකට සුඛ, සුබ, නিত্য ආත්ම සංකල්පේ දීපු ගමන් එයා එනවා අපිට මාස්ටර් කරන්න. රජ වෙන්න අපි උදාස් වෙනවා. අපි කඳුරනවා. අපි බැල වෙනවා. හැම වෙලාවෙම කටයුතු කරන්න මේ දුක්ඛ සත්‍ය මේ ලෝකේ මේ මොනම දෙයක්වත් නැහැ. නාලං සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා බුදුහන් සඳහන් මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ රිංග ගන්න වටින. දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය බව දැනගෙන කරනවා හැම අභිඥාවක්ම ලබන්නේ. හැම භාෂාවක්ම ඉගෙන ගන්න. හැම ශිල්පයක්ම ඉගෙන ගන්න. કોઈ ශිල්පෙත් එක්ක එකට වැඩි එකක් කියන මොනම දෙයක් ඇත්තත් නැහැ නේද බුදුහාමර කියනවා. ක්‍රමිතේ ඔක්කොම ශිල්පට වැඩි වටිනේ ඔබ ඔබ දිනා ගන්න එක. ඒ නිසා ඒකට දැනගන්න ඕනේ බාහිර ශිල්ප. විශේෂයෙන්ම බාහිර ශිල්ප දන්නේ කරා නයිපෙන පෙන්වන්න දෙන්න තමයි ශිල්ප දන්නවා. එක ඒ සමාජ මට්ටම. හැම ශිල්පෙම දැනගන්න. ඒක නිසා පඬිසාංශ කියනවා අපි බුදුහාමුදුරන්ගේ අරහ්‍ය ගුණය සුදුස්සා කියන ගුණේ වඩන ශ්‍රාවකයෝ ඒ නිසා අපිට අහවල් දේ නොකළ යුතුයි කියලා කියන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ කවුරක් අපි සියල්ලම දක්ෂයෝ. ඥාන භාවනාව කියලා කියන්නේ අපි කරාඹන දෙයක්වත් අඬු කඩන දෙයක්වත් අපි හැකියාව වැඩි කරන දෙයක් මිස ඒ නිසා එයා දැනගන්න ඕනේ මේක දුක්ඛ සත්‍ය බව. අනික් කට්ටිය දැනගන්න ඕනේ මේ සංඝයාට මොකද්ද කරන්න බැරි. මොකද එයා සුදුසු කාර්යය කියලා කියන්නේ සුදුස්සා බුදුහාමරෝ ආ පළවෙනි ගුණය තමයි අරහං. අපි බුදුහාමරේ අරහං ගුණය නෝ ඒ නිසා සංඝයාට සංඝයා තමයි අධිපති. එයා දැනගන්න හැබැයි මතක තියාගන්න උපේන හරියක් උපයන්නේ දුක. ගෙවෙන හරියක් ගෙවෙන්නේ දුක. ඒ නිසා ගෙවීම බලපං නිවන. ඒ ධ්‍යාන අභිඥා පුංචි කළ සලකන්න. උපයන්න. හැබැයි විසි කරන්න පුළුවන් විදිහට තියාගන්න. ඒ කියන්නේ අතහරින වෙලාවට අතහැරෙනවා. අතහරින වෙලාවට අතහරිනවා. අන්න ඒක දන්නවනේ ඒක ගැන ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා පණ්ඩිස්සංශය ලස්සනට කියලා තියෙනවා. ලෞකික ඥාන හැම වෙලාවෙම කරදර කරන්නේ නැහැ. ඥාන ඥාන බව දන්නවා. මේ ඥායෝක ඥාන කියන්නේ දුක බව දන්නවනම් එයාට ඥානෙ කරදර වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඥානෙ ලබයි. ඒක දන්නේ නැත්නම් ඥානෙට වාල් වුණොත් එහෙනම් අයිති වැඩක් නැහැ. එහෙනම් එයාට අර චතුරාර්ය සත්‍ය අවබෝධ ලැබෙන්නේ නැහැ. එචා ඕ මේ ලෝකේ තියෙන හරියාස්තින දුක කියලා දැනගෙන අසුරු කරනකොට ඒව කැමති නැහැ. අපි කෙලින් කිව්වොත් මේ මගේ ශිෂ්‍යයා මේ ශිෂ්‍යයා මට දුක පිණිස පිටන්නේ කියලා එයා කැමති නැති වෙන්න ඉඩ තියෙනවා. මම මොනව කරන්නේ? ඒක කරන්නේ නැහැ. ඒක මම කියන එක නෙවෙයි මම බුදුහාමුදුරු කෙනෙක් කියන්නේ. අපේ ලොකු සාංශික ශිෂ්‍යව හදන්න එපා. ස්ථාන හදන්න එපා. ඔය තියෙන දුක් ඇති හැදෙනව නම් වළක්වන්නත් එපා. කොතනරි ලස්සන ස්ථානයක් කරනවා මේ සාදු කියපන්. කොතනරි ගෝලයක් කරනවා සාදු කියපන්. හැබැයි ගහගන්න බෑ ඇඟේ දාගන්න එපා. පිරුණා පානිසල බුදුරජාණන්සේ ඇහුවා සංඝයා මං ගැන අපේක්ෂාවක් තියෙනවද? මම සංඝයා ගැන අපේක්ෂාවක් නැහැ කියලා. මේ මේ ශාසනය ඇති කරපු උන්වහන්සේ අපේක්ෂා නැත්නම් මොකද කතා කරන්නේ නැත්නම් මොකද අඩු ගන්න මෙතන ඉන්න ඔක්කොම සෝවාන්. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. තියන්නත් එපා. මොකා වෙනවත් අපේක්ෂා ඉතුරු හීතල වෙලා යනවනේ අඟ දැන් අපි මේ ජීවිතේ පූජා කරලා තියෙන බුදුහාමුදුරන්. බුදුහාමුදුර කියන්නේ අපිත් එක්ක කරන්නේ නැහැ. මම අතෝදාගෙන ඉන්නේ මම ඕනෙලා කැන්ඩල ඇසි. එතකොට නිකන් හරියට පෙගෙන වෙලෙන් කැපිලා ගියා වගේ නේද? මූලික කන්ඩිෂන් එකක්. පළවෙනිම මට්ටමේ කන්ඩිෂන් එකක්. ඒ බුරුමේ උපසම්පදා කරපු ගමන් ආචාර්ය වකින් නිසමුදායි. කියන ඕගොල්ලෝ අපිට වත් පිළිවෙත් කරන්නත් දෙන්න එපා. අපි උගන්ට උගන්නන දේවල් කරන්නෙත් නැහැ. මේ විපස්සනා කරන්න උදේ ඉඳලා හැන්ද යනකම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ නැත්නම් මේ ස්ථානේ ඉඳපා ඵලයන් ස්ථානේ ඉන්නකම් නිශ්චයාචාරය නැහැ. නිශ්චයාචාරය මේ සතිය තමයි. ඉතින් ඒකට හරියට බයින්න ලංකාවේ. නමුත් බුරුම කියලා ඔබ සම්පද වෙච්ච ඕන කෙනෙක්ගෙන් අහන්න බෑ එතනදීම කියන වාක්‍ය කියන්නේ කියලා නිසාචාරිකම දෙනවා. තීරකන මං වෙනේ වත් පුරන් දෙන්න එපා. ඔබ වෙනේ මම මොනවාක්වත් වතක් කරන්නෙත් නැහැ. එතන ඇග්‍රීමන්ට් එක සයින් කරලා ඉවරයි. ඒ විපස්සනා විදින වටිනාකමක් අපි මේ මේ කතාව කරන්න බෑ සමත භාවනා කරන පිරිසක් එක්ක සමත මධ්‍යස්ථානෙ. ඒතර ධ්‍යාන අභිඥා ගැන කොහොම කතා කරොත් එහෙම ඉස ගසා දාලා මරනවා. මේකෙදී කියනවා ධ්‍යාන මාර්ගපද ධ්‍යාන සියල්ලම අභිඥා සියල්ලම දුක්ඛ සත්‍යයි. හොඳයි අපි විනාඩි 15 25ක් විතර අරන් තියෙනවා සාකච්ඡාව සඳහා වින කිවිතු කළ යුතු නෑ කියන අදහසින් මම යෝජනා කරනවා අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිವಾರයේ උපන් යම් කුසලයක් වෙනවනම්